ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්මදේශනා මාලාවේ නිමාව නැත්නම් අවසාන ධර්මදේශනාවේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා සීල දෙනා තත්පත් වෙලා සාදු කාර්යයක් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමාචානන්ද සබ්බ ලෝකේ අනාභීරත සංඥා ඉදානන්ද බික්ඛු යේ ලෝකේ උපායුපාදානා චේතසෝ අතිඨානා බිනිවේෂානුසය ඒ පජහන්තෝ න විරමතන්ති අයං උච්චතායන්ත අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥාති තී ශ්‍රද්ධා දිසම්පන්න පින්වත්නි අපි මේ දේශනා මාලාව සඳහා ගිරිමානන්ද සූත්‍රයේ ඉදිරින් තියාගත්තා. ඒ සූත්‍රයේ ප්‍රධාන වශයෙන්ම සංඥාව ගැන නැත්නම් සංඥාවේ දිනු කරගත යුතු අංග ගැන දේශනාවක් කරන අවස්ථාවක්. ඒ මොකද අපි මේ විදිහට නිසිමකට සංඥාව යොමු කරේ නැත්නම් කවදාකවත් චිත්ත tattve පිරිසුදු කරන්න බෑ. චිත්ත tattve පිරිසුදු කරේ නැත්නම් අපේ ඉන්න මේ වැරදි දෘෂ්ටියෙන් අපිට ගැලවෙන්න බෑ. ඒක නිසා වර්ධනයක් සිද්ධ වෙන්නේ සංඥා චිත්ත දික්ඛි කියන ක්‍රමයට. ඉතින් ඒක දැනට වැරදිලා තියෙනවා. අපි ළඟ තියෙන සම්පූර්ණ වැරදි සංඥාවක්, අපි ළඟ තියෙන සම්පූර්ණ Tamanට අනර්ථ කර චිත්ත තත්ත්වයක්, අපි ළඟ තියෙන බොහෝ විට මිත්‍යා දෘෂ්ටියක්. ඒ වුණාට ඒ දෘෂ්ටි දන්න කෙනාට තේරෙන්නේ නැහැ ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා. එයා ඉතින් নানা ආකාරයෙන් හිතා ගන්නවා අනික් කට්ටිය මිත්‍යා දෘෂ්ටි මම හොඳයි කියලා. ඒ වගේ Tamanගේ චිත්ත තත්ත්වය අනිත් තත්ත්වයක ගලපලා එක්ක උසස් එක්ක පහත් කියලා කරනවා. ඒ වගේම සංඥාව හිතාගෙන ඉන්නේ මට මේ දැනෙන සියල්ලම ඇත්තමයි කියලා. ඉතින් ඒක බුද්ධ ඥානසේ ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් නෙවෙයි. මේකට බුදුහාමුදුරුවෝ කියන්නේ සම්මුති ලෝකය. සම්මුති ලෝකේ ඉන්නාදාකල් සංඥාව දුම විදියට තමන්ගේ මනදොල සපුරන විදියට හදාගෙන ජීවත් වෙනවා මිස ඇති ඇටි දකින්න ඕනාවක් ඇත්තෙම නැහැ. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ බුද්ධෝත්පාද කාලයක ඇතිහැටි දකින්න අවශ්‍ය නම් එච්චර කාලයක් කුරුවල් වෙච්ච මේ එච්චර කාලයක් මෙට්ටයි වෙච්ච මේ හිත එක සැරේ කරන්න. ඒක ටිකෙන් ටික ටිකෙන් ටික කරන්න. ඒ කරනකොට විශාල වශයෙන් අවශ්‍ය කරන්නේ මුලින්ම ඒ සංඥා මට්ටමින් අලුත් විදියට හිතනද අලුත් විදියට කල්පනා කරන්න එහෙම නැත්නම් රැඩිකල් වාදීව කල්පනා කරන්න විප්ලවීය ආකාරයට කල්පනා කරන්න සංඥාව හදන්න. ඒක බුදුජානක දේශනා කරන්නේ පටිශෝත ගාමි කියලා. අපි රැල්ලට අහු වෙලා ඉන්න තාක්කල් රැළේ ඉන්න තාක්කල් ඒක ඒකාන්තයෙන් සසරට අපායට යොමු කරනවා. ඉතින් යම් කිසි කෙනෙකුට සිද්ධ වෙනවා ගඟ දිගේ ඉහළට යන්න. සෝතේ කියලා කියන්නේ ගඟට ගඟ අනු යන්නේක රැල්ලට අහු වෙලා රැල්ලේ වැඩ කරන එක. පටිශෝත ගාමි කියලා කියන්නේ දැනගෙන ඉහළට පීනන එක. ඉතින් මේ විදිහට වඩා තනාගත යුතු සංඥාවල් අපි පසුගිය දේශනාවලදී හතක් දක්ව කරා ඉතින් අද අවසාන ධර්ම දේශනාවේ බලාපොරොත්තු වෙනවා ඉතුරු ටික ලැබෙන වෙලාවේ හැටියට හැකිතාක් දුරට ආයුධ පැති මූලධර්ම සම්බන්ධ කරලා මේ ගත කරන යෝග ජීවිතයේට ප්‍රෝජනාත්මකකට ගත කරනවා. ඒ අනුව අද ඉස්සරම ගන්න තියෙන්නේ සබ්බ ලෝකේ අනබිරත සංඥා කියලා. මොකද අපි දන්නවා මේ ලෝකේ අබිරතිය, තෘෂ්ණාව, රාගය සසර දානි. එහෙම නැත්නම් සසර දුක් ඇති කරන ප්‍රධාන හේතුව රාගය. ඒ නිසා කෙනෙකුට සිද්ධ වෙනවා මේ මුළු ලෝකයේ සම්බන්ධයෙන් සබ්බ ලෝකයේ අනබිරතියක් ඇති කරනවා. අබිරතියෙන් තමයි අපි රසාස්වාදය තමයි අපි රස විඳිනේ තමයි ගත කරන්නේ. ඒක අපි ආගයක් ආඩම්බරයක් කරන ගත කරන්නේ. ඒක මේ බෙන්නන්නේ කරන කාලයට පව වීර්ය මීසේ විඳින කාලයට දුක් බැරි වේ කිනිසේ කියලා මේ කරන හැම වැඩක්ම මිහිරියාව හොයාගෙන කරාට අන්තිමට දැඩි දුකකට යොමු කරනවා. ඉතින් ඒ නිසා සංඥා මට්ටමින් හදා ගන්න කෙනාට මේ සියලු ලෝකයේ විශේෂයි අනවිරති ඇති කර ගැනීම පිළිබඳව මතයක්, හැඟීමක් එහෙම නැත්නම් කියනවා නම් සංඥාවක් ඇති කරනවා. ඒ නිසා සර්වඥාන්සේ මෙතනදී ඒ අනාභිරතිය ඇති කිරීම පිළිබඳව කතපාචානන්ද සබ්බලෝ සබ්බලෝකේ අනාභිරත සංඥා. ඒකට මේ මුළු ලෝකයේම පිළිබඳව අනාභිරතියක් අභිරතියකින් පැත්ත ඇති කිරීම කියන එක බුදුන්සේ පුංචි භාවිත මනසකට පුංචි අභියෝගයක් විදිහට දෙන්නේ. යේ ලෝකේ උපයෝපාදානා චේතසෝ අදිඨානා බිනිවේෂානුසය තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ තමන්ගේ හිතේ උපයය යමකට එළඹෙන ඇදෙන කාන්දංගන ගතියක් තියෙනවා ගිහිලා අල්ල බදා ගන්න ගතියක් තියෙනවා උපේටි උපාදායති කියලා කියන්නේ හිත එළඹෙනවා එළවෙලා අල්ල බදා ගන්න උපේ උපාදාන චේතසෝ චේතනා පහළ කරනවා අදිඨාන කරනවා මට මේක වෙන්න ඕන මෙහෙම කරන්න ඕන කියලා අභිනිවේෂණය කරනවා යම් යම් දේවල් වලට අපි පිවිසෙනවා. ඒවා අනුමත කරනවා. මෙන්න මේ ටික දැනගෙන අයින් කරුවොත් මුළු ලෝකෙම අයින් කරා වගේ. ඒක නිසා හුඟා භාවිතා කරන්න ඕන කෙනෙකුට මනසක් තේරුම් ගන්න අපි හැම වෙලාවෙම කූඩල්ලෙක් වගේ මොකක් හරි එල්ලෙන්න බලාගෙන ඉන්නේ. ඒකට හේතුව මොකද? වර්තමාන මොහොතට ද්වේෂ කරනවා. වර්තමාන මොහොතේ ද්වේෂය නිසා අනාගතයට හිතනවා මෙතන නැති වෙන තැනක සපක් හිතනවා Taman ළඟ නැති වෙන කෙනෙක් ළඟ සප හිතනවා ඉතින් ඒ හැම වෙලාවෙම ඉදිය බලාගෙන ඉන්නේ ඒක මාසුපිනි ජාතකේ එක තැනක සර්වඥාන්සේ පෙන්නනවා වෛශ්‍යාවක් නැත්නම් ඒ කාමීත්‍යකාරක හිත ඇති ධානු කෙනෙක් දොර වහලා ඒ දොරේ ලෑලි අතරින් හොරසමියා එනකම් බලනවා. විතරම ඒක දිහා බලාගෙන ඉන්නවා ඒ දොර යටින් හෝ දොර ලෑලි දෙක අස්සෙන් දැන් කවුරු හරි එයි කියලා. ඉතින් ඒක තමයි අපේක්ෂා කරන්නේ. ඒ වගේ තමයි අපි වර්තමාන මොහොතව කොච්චර ද්වේෂ කරනවද කියනවනම් අපි හැම වෙලාවෙම වර්තමානයේ ඉඳගෙන හිත හරි ඊ හරි වෙච්ච ගමන් හිත හිත ඉන්නවා. මෙතන ඉඳගෙන වෙන දැනක් ගැන හිතනවා. මෙතන ඉඳගෙන වෙන කෙනෙක් ගැන හිතනවා. ඉතින් බැලුව බලමට කිසි අපරාධයක්වත් දෝෂයක්වත් වැරද්දක්වත් පේන්නේ නැහැ. නමුත් තේරෙන්නේ වර්තමානයේ මුල බහින්නේ නැහැ. හිත තියෙන්නේ කාලය අනුව අතීත අනාගතයේ දේශය අනුව වෙන තැනක බුද්ධලකසේ වෙන තැන. වෙන කෙනෙක් සම්බන්ධ කරලා. ඉතින් මේකේ ඉන්නා තාකල් ඒ බුද්ධලයා වතුරට වැටිච්ච ඍජු ෆෝම් කැලක් වගේ රොප්පඩලක් වගේ දිරච්ච ලඩු කබලක් අරෝහේ පාවෙනවා. කිසියම් තැනක මුල් බහින්නේ නැහැ. ඉතින් මෙන්න මේ <clears throat> මුල් බහින් නැති දේ වර්තමාන මොහොතේ මුල් බස්සන ක්‍රමයේ තමයි සතිය කියන්නේ. සතිය කියන්නේ අපිලාපන ලක්ෂණ කියලා තමයි සතියට කියන්නේ. පොළාපයින් ගතිය කියන්නේ වතුරේ එහෙම බොන්න පාවෙන ගතිය. රිජිෆෝම් කැලක් වගේ පොරප්ප කැලක් වගේ ලැබු කබලක් වගේ මේ පාවි පාවි තිනවා දායකත් වර්තමානයේ අල්ලන්නේ. ඒ බව දන්න කෙනා උත්සාහයක් ගන්නවා දවසේ එක චිත්තක්ෂණයක දෙකක තුනක නැත්නම් එක තප්පරයක එක විනාඩි කිහිපයක වර්තමාන මොහොත බලන්න. ඉතින් එදාට තේරෙනවා අපේ හිත කොච්චර නස්මන්නතරද කියලා. කොච්චර නාස්තිකද කියලා. කොච්චර වෛශ්‍යාවක් වගේද කියලා. සොර සමීක්මයි අපේක්ෂා කරන්නේ. කවදාක ස්වාම්පුරුෂයත් එක්ක මනාපයක් නැහැ. හරියට මෙතන මම මේ උදාහරණ ගන්නේ වර්තමාන මොහොත අපේ ස්වාමිත්වයේ දරනවා. අපේ වගකීම තියෙන එතනයි මුල් බැස ගැනීම තියෙන්නේ. ඒකට ප්‍රතිෂ්ඨාව කියලා කියනවා. අපිට කිසිම ප්‍රතිෂ්ඨාවක් නැහැ. මොකද අවුරුදු 100ක් ජීවත් වුණා වර්තමාන මොහොතේ ඉන්නෙත් නැහැ. දෙක වර්තමාන මොහොතේ ආවට වර්තමාන මොහොතේ ඉන්න බව දන්නේ නැහැ. දැන් භාවනා කරන යෝගාවචරයකට උනත් දැන් ගාන ගිහිල්ලා මේ වර්තමාන මොහොතේ ගේන එක එකක් මම දැන් ඉන්නේ වර්තමාන මොහොත කියලා දැනගෙන ඒක අගය කරන එක සම්පූර්ණම වෙනස් එකක් ඒක තමයි ලෝකේ කියන්නේ තෑග්ගක් දුන්නට වඩා වටිනවා තෑග්ග බාර ගන්න එක අපිට වර්තමාන මොහොතේ ඉන්න අනන්ත අප්‍රමාණ හේතු සිද්ධ වෙනවා එන හැම වෙලාවෙම අපිට හරි පාළු ගතියක් ඇති හරි කම්මැලි. හරි නීරසයි. හරි අසරණ ගතියක් වෙන මේ වර්තමාන හිතේ ඉඳලා හරියන්නේ නැහැ නේ අනාගතය ගැන හිතන්න ඕනේ, දරුවෝ ගැන හිතන්න ඕනේ, අම්මලා තාත්තලා ගැන හිතන්න ඕනේ. කම්පියුටර් කියලා ගෙදර ගැන හිතන්න ඕනේ, ගෙදර යන කම්පියුටර් ගැන හිතන්න ඕනේ. එහෙම තමයි අපේ දෙයන්නේ. ඒක නිසා සියලු ලෝකය හැදෙන්නේ මේ වර්තමානයේ ඉන්නේ නැතුව විකෘති අතීතයක් හෝ අනාගතයක් වෙන තැනක් හෝ වෙන කෙනෙක් ගැන හිතන හැම වෙලාවකම අපි මේ දුක් සසර මවනවා. දුක් කඳ වඩනවා. ඒ නිසා මේ සියලු දුක් සසර ගෙවන් කරන්න තෘෂ්ණාව වෙන්නේ මෙතන නැතුව වෙන කෙනෙකුට ඇදිලා යන ගතිය. වෙන දෙයකට උපේති. ඒසු උපාදීති ඉහිල ඒක ඉන්න බෑ නිකන් අල්ලලා ඉවර මේක අල්ල බදා ගන්න. උපය උපාදාන. චේතනා පහල කරනවා මම හෙට මෙහෙම කරන්න ඕන. අත්තන අර අවල් දැන මෙහෙම හොඳ නැහැ. එහෙම හදන්න ඕන. කී කිය අපි নানা ආකාර චේතන සමාධියකට නම් නිර්මාණ කියලා කියනවා. ප්‍රගති ගැන හිතනවා කියලා මේකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙත්තම් කරනවා. එක එක සිතුවම් ගෙත්තම් කරනවා කියන්නේ. ඒ වගේම අදිෂ්ඨාන තියෙනවා. මම මෙච්චර පින් කරා සත්‍ය නම් මට මේ දේ වෙන්න ඕන. ඉතින් ඒ හැම එකකින්ම වෙන්නේ වර්තමාන මොහොතට පයින් ගන්න. අදිඨාන අභිනිවේෂ ඒ ආපු දේවල් තමයි හිතාගත්ත දේවල් වලට බැහැගෙන ඒක ඉතින් ත්‍රිමාන රූප හදාගෙන ඒක ගැන මොකද එහෙම වුනේ මෙහෙම වුනේ කියලා කල්පනා කරගෙන. ඉතින් යම් කිසි කෙනෙකුට ඔන්න ඔය ටික අයින් කරන්න පුළුවන් නම් වෙන විදිහට කියනවා වර්තමානයේ ඉන්නවා විතරක් නෙවෙයි වර්තමානයේ ඉන්න බව දන්න ගතියදී මුළු ලෝකෙම අමතකයි. මුළු ලෝකෙම අපි නිදහස්. එතනමයි නෙවෙයි. මිනිස්සු මැරුණාට පස්සේ හම්බෙන එකක් නෙවෙයි නිවන කියන්නේ. වර්තමානට හිත ගත්තාම ওই කිසිම තැනකට කොකු නැහැ. ඒක නිසා සබ්බ ලෝකයේ අනබිරත. ඒ හීන ලෝකෙ මෙතන කියන්නේ සබ්බ ලෝකය කියලා ගන්න මේ හීන ලෝකේ මේ මායාකාරී ලෝකේ පිළිබඳව කිසිම අභිරතියක් නැහැ. හැබැයි මේකෙන් අදහස් කරන්නේ නැහැ මේ සබ්බ ලෝකයේ අනබිරත සංඥාව ඇති කරගත්ත කෙනාට අතීතයක් නැහැ කියලා. අනාගතයක් නැහැ කියලා. වෙන තැනක් නැහැ කියලා. වෙන කෙනෙක් නැහැ කියලා. එනකොටම දැනගන්නවා මේ හීනයක් ලෙච්චරයි. හීනයක් නොවේවා කියලා හෝ හිත පිට නොයාවා කියලා කද්දාක හිතන්න බෑ කොහොමදක්වත් වෙන්නේ. වැරද්ද තමයි ඒ විදිහට හිතට එන අතීත අනාගත හිතවිලි වෙන තැන් පිළිබඳ හිතවිලි වෙන කෙනෙක් පිළිබඳව අභිරමණය කරන එක. ඒකට බැහැගෙන läගගන්න එක තමයි අපේ අතින් සිද්ධ වෙන අහිංසක නමුත් පරවත් අපරාධ. යෝග ජීවිතය අපි කරන්නේ එහෙම හිත යනකොට දැනගන්නවා. දැන් මේක හේල් ගහ කණ්ඩායම් යන්නේ මේ පොල් ගහ කණ්ඩායම් යන්නේ කියලා. ගුණායන තාලෙන් දැනගත්තට පස්සේ උග ප්‍රශ්නයක් ඉන්නේතර මේක ඇනේ හිතේ මේක නතර වෙන්නේ කවදාකවත් නතර වෙන්නේ සරුවචනාංශේ බුදු වුණාට පස්සෙත් ඒක ගියා එහාට මෙහාට. බුදු වුණාට පස්සේ. නමුත් යන්නකොටම සරුවචනාංශේ දන්නවා. දැන් මගේ හිත මෙන්න මේක තුනයි ගියේ. ගිය ගමන්ම ඒ යෑම අනු එන කෙලෙසක් සරුවචනාංශේ දන්නවා. ඒක නිසා ඇස්සට යනවා. හැබැයි රේන්කොට්ටක් දාගෙන යනවා. ඒකවල තිබෙන්නේ. ඒ නිසා සංස්කාර නැති කිරීම නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සංස්කාර සංස්කාර බව හඳුනා ගැනීම. ඉතින් ඒක වෙන කෙනෙක් කරලා හරියන්නේ නැහැ. මට සංස්කාරන වල අල්ලපු දෙයක් නෑ ඒක තේරෙන්නේ නැහැ. එහෙම නැතුව දැන් ඉන්න සංස්කාරය හෙටපතක් කරන්න බෑ. අර්ථම් වර්තමාන මොහොතේ පිටේ ඉඳගෙන මට මේ මේ සංස්කාරේ මෙහෙමයි මෙහෙමයි කියන ඕක එකක් සංස්කාරයක්. ඒසා වර්තමානයේ ඉඳගෙන ඒ සබ්බ සංස්කාරයන් පිළිබඳව අනබිරතිය ඇති කරගත්තාම සර්වඥාන්සේ උපමාවකට කියනවා ඉදිකට්ටක් කෙලින් කරලා තියලා ඒ කුඩට අබහුරක් වක් කරන්න කියලා. එක ඇටයක්වත් ඉදිකට්ටේ දැල්ල උඩ හිටින්නේ නැහැ. අනිත් ඉදිකට්ට පැත්ත දාලා අබ දාන්න ඉදිකට්ට යට කරගෙන අබ යනවා. සතිය කියලා කියන්නේ කෙලින් කර පිටිකට්ට කොච්චර කෙලසයක් කරුවත් අඩු ගානේ චිත්ත වික්ෂෝපයක්වත් හිටින්නේ නැහැ සතියේ. අඩු ගානේ මානසික අසහනයක් හිතෙන්නේ නැහැ. අඩු ගානේ ආතතියක් හිතෙන්නේ නැහැ. කෙලින් කරපු සතිය, කෙලින් කරපු විදිකට උඩ කොච්චර වැලි වැක්කිරුවා, කොච්චර අබවැක් කිරුවත්, දැල්ලේ ඉරින්නේ පැත්ත වැටුනොත් ඒ වගේ විදිකට වැහියනවා. ඒක නිසා සබ්බ සංඛාර සමතේ කියලා කියන්නේ යෝගාවචරය පරියන්කේක ඉන්නවා නම් හොඳට තමන් අතපය ටික අසීතල කරගෙන සක්මන් කරලා ඇවිල්ලා වාඩි වෙලා හොඳට පట్టල වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා. ඉන්නකොට හිතවිලි එනවා. වේදනාව දැනෙනවා. ශබ්ද ඇහෙනවා. ඉතින් අපිට පේනවා මේ හිතවිලි ඇවිල්ලා අපේ අවධානය ගන්න හදනවා. මේක පොඩි දෙල්ලමක් නෙමෙයි බොහොම වටින දෙයක්. ඒ නිසා මේක කල්පනා කරන්න ඕන කියලා එයා එනවා යෝජනාවක් ගන්න. ඉතින් අපි ඒක එළඹිච්ච ගමන් ගාඩියට මොදි වගේ දෙක අහි වෙනවා අහි වෙච්ච ගමන් අපි දන්නේ සතියකට මෙතන වාඩි වුණේ අප්‍රමාද වෙනස වාඩි වුණේ අරක දිගේ තී හීත මාමව දවල් හීන මාමව යන ඒක දිගිල්ලේ ඒක අල්ල බදාගෙන ඒක බැහැගෙන ඒකට läගගෙන ඇවිල්ලි වෙලා ඒ ගැනත් පස්සේ කල්පනා කරනවා ඒ නිසා හිතවි නොවන එක නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වේදනාව නොවන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම නැත්නම් ශබ්ද නැහැ නෙක නෙවෙයි මේ ඒකේ ලස්සන පැත්තක් තමයි මේ තුනෙනුත් තුනම අල්ලන්න බෑ අපිට එකක් අල්ලන්න ඕන. මම නිදර්ශනයක් වශයෙන් ගත්තේ හද්ද වේදනයි කියලා ගොඩක් දේවල් එනවා. එකක් අල්ලන්න මේ අල්ලන්නේ මොකද? තමයි වැඩියෙන්ම තණ්හාවට තෙතමනේ තියෙන එක තමයි අල්ලන්නේ. වැඩියෙන්ම මාන්නේ වඩන එක තමයි අල්ලන්නේ. වැඩියෙන්ම මම ආයනේ ඇති කරන එක තමයි අල්ලන්නේ. ඉතින් යෝගාචරය දැනගත්තොත් මේ තුනේ කිසිම න්‍යායපත්‍යක් නැහැ. මම කොයි එක දාලානේ කියලා මගේ න්‍යාය පත්‍රකුත් නමුත් අල්ලගත්තට පස්සේ ඒක අල්ලගෙන ගහනවා. දෙයයි තීන් මානසික අසහන කියනවා අසම මානසික ආතතිය කියලා කියනවා කායික මානසික ලෙඩ හදාගන්න. ඉතින් මේ තුනෙන් එකක්වත් අල්ලන්න නැතුව හිටියොත් ඒ තුනම නිටතරම බාධා කරමින් එලිපැත්තේ ඉන්නවා. ඒකත් මල ඉහිගක්මක්. නමුත් Tamange කොක්කක් නෑ. වටේට ඒගොල්ලෝ කරදර කරමින් ඉන්නවා දැන් මම ගෙමැද්දේ ඉන්නවා සතිය පිහිටවන හැම දොරෙන්ම එක එකන ඇවිල්ලා ශබ්දයෙන් කතා කරනවා වේදනා මෙහෙන් කතා කරනවා හිතවිලි එහෙන් එනවා නමුත් තමයි එක දොරක්වත් අරින්න නැතුව මැදට වෙලා හිටියොත් පේනවා එකක් කරලා මේක ඉවර කෙරුවොත් හොඳයි කියලා කවදාකවත් ඉවර කරන්න ටික වෙලාවක් ගියාට පස්සේ ඉතින් එහෙමම බොඳ වෙලා යන්න බලන්න. ඒකවත් අපේක්ෂා කරන්න එපා. මේක කටුවත් යන ආංශී චේතනා සූත්‍රයේදී එහෙම නැත්නම් විවිධ සූත්‍ර වල සඳහන් කරලා තියෙනවා. හිත හොඳට තැම්පත් කරගත්තට පස්සේ ඒ හිතට එන විවිධ උද්දීපන හරහා, කෙනහිලි හරහා, ආරාධන හරහා, අභියෝග හරහා අපි මොන හරි යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්භන මේ තම හොදි විඥානස්ස තිතියක් අර පිට බලන්න පිට බලන්න බලහින විඥානේ අරව එකක් එන්නත් ඉස්සෙල්ලා පැනලා දෙන්නේ. යුනිට් එකකින් ඉඳලා අපි කියන පැනලා දෙනවා කියලා මම දන්නේ මෙහි පාවිච්චි කරනවා කියලා වචනේ. කොහොමද දන්නේ නැත්නම් දැනගන්න. පැනලා දීපු ගමන් ඒකත් ඉන්නේ බලාගෙන ඉන්න මේකත් ඉන්නේ පැනලා දීපු ගමන් ඉතින් ඒක දිගේ උපේටි උපාදායති දිගට යනවා. ඒක නිසා අපි එහෙන් කොච්චර තට්ටු ආවත් ඉල්ලීම ආවත් තමයි දැනගත්තොත් ඒගොල්ලන් කිසිම බලයක් කිසිම ශක්තියක් කිසිම හැකියාවක් කිසිම සඵලතාවයක් ඵලදායිතාවයක් නැහැ මගේ පැත්තෙන් ගිහිල්ලා කොක්ක වදිනවා ඉතින් ඒ නිසා තමන්න තියෙන්නේ ඉස්සෙල්ලා කොක්ක වදිද්දි බලන්න ඕනේ ඊට පස්සේ බලන්න මේ කොක්ක වැදුනේ මගේ න්‍යාය පැත්තකට නෙවෙයි නමුත් අසු ප්‍රතිඵල වැරදි ටික දුක ගෙවන්න වෙනවා ඒ නිසා කොක්ක දැම්මම පස්සේ කතා කරලා වැඩක් නැහැ. කොක්ක දාන්න ඉස්සෙල්ලා කොක්ක වදින්න ඉස්සෙල්ලා දැනගන්න මොන තරම් සතියක් තියෙනවා. ඒකයි සාමාන්‍ය දිනදා ජීවිතේ බිස්නස් කරනකොට පවුල කටයුතු කරනකොට ගන්න වේද චේතනාව උපේතු උපාදායකිට එක්ක මේක ආහතට පොළොව වගේ පේන්නේ. මොන කිවල් දොරේ අනිවාර්යයෙන් මේක කරන්න ඕනේ. මෙතනදී අපි ටිකක් පුහුණු කරලා පස්සේ කවදාරි තේරුනොත් කාට ඇවිල්ලා මොනතරම් ආරාධනා චෝදනා කෙනෙලිකම් කරන්න ගියා මගේ පිළිගැනීම අනුව තමයි මට ඒවා ආසාදනය වෙන්නේ. අන්තිම කාතර ඉදින්දා ජීවිතේ මේක මේ තාලෙටම කරන්න පුළුවන් බව තේරෙනවා. ඒක කවදාකවත් එතනින් පටන් ගන්න බෑ. පටන් ගන්න පරියන්ගිට වෙලි ඉසලා සුද්ධ කරනවා මේක. ඊට අඩියට යනකම අයින් කරනවා. රූපද, වේදනාද, සංඥාද, සංස්කාරද, විඤ්ඤා ඔක්කොම අඩි කරලා මොනක්වත් නැති තැනට ගිහිල්ලා ඉස්තනට ගිහිල්ලා බලනවා මේක කූඩල්ල වගේ දැන් මොනව හරි අල්ලන්න බලන්න. නැත්තම් සොරසන්නිය බලන් ඉන්නේ හොරගෑනියක් වගේ. මොනව හරි එනකම් බල බල ඉන්නේ. අන්න ඒ වෙලාවේදී ප්‍රතිවෘත්තාවක් ගැන කල්පනා කරන්න පුළුවන්. සොරසන්නිය ගැන කල්පනා කරන්න තු චේතනා කරන්න නැතුව ප්‍රකල්පනා කරන්න නැතුව බලන් හිටියොත් හොඳට තේරෙනවා තමයි මේක මොන තාලෙන්වත් පාලනය කරන්න බෑ. මොකද කල්ප කියලා කෝටි ගාණක් මේකට උඩගෙඩි දීලා පොහොර දීලා හැම චේතනාවක්ම අගේ කරමින් හැම ප්‍රකල්පනාවක්ම මගේ කියාගනිමින් ගත කරපු කෙනාට ඒ චේතනා ප්‍රකල්පන නැතුව සිටීම ඉතාම නිසා විඥානයේ මේකේ මූලික වාසිය අරගෙන ඒ අඩුපාඩු වල විඥානයේ සංසාරයකට ගන්න. දුක්කට ගන්න. ඒ නිසා ඊට චිත්තක්ෂණේ හරි විඥානය අසරණ කරන්න පුළුවන් කිසිම චේතනාවක් කිසිම ප්‍රකල්පනාවක් කරන තුන නැත්නම් උපේති උපාදායති උපේ උපාදානා චේතනා අධිඨාන අභිසමේස අනුසය මේ කියන ඔක්කොම පිළිබඳව දැක ගන්න එක සැරයයි සංසාරයට කරන්න එක සැරයයි හරියට කරන්න ඕනේ ඊට පස්සේ දන්නවා මෙතනින් අපිට පෙකින වැලීම කපන්න පුළුවන් නමුත් මෙතන උගන්වන්නේ අන්නේම සංඥාවක් ගන්නයි කියලා ඒක පවා අමාරුයි. මොකද අපි අද ඉන්නේ බුද්ධුම মালටි ටාස්කින් වල. එක්කන වැඩ දෙක තුනක් බදාගෙන, ඒ කියන්නේ එක්කන වැඩ දෙක තුනක් කරනවා වෙලාව. හදනවනේ අනන එකයි කරන්නේ. අන්න එකක් එක. එකක් කරනවා නම් කරනවා, ගොඩක් කරනවා අනනවා. ඒක නිසා කියන පඬිතුයෝ සමාජයේ මෙහෙ කරති, අතිපඬිතුයෝ සමාජයේ එහෙ මෙහෙ කරති. අතිපඬිතුයෝ කරන හරියක් කරන තියෙන එකත් එහෙ මෙහෙ කරන. ඒකලදී මට කරගන්න බැන්නේ අරක නිසානේ මේක නිසානේ කියලා අල්ලමු ගෙදිට බලන. අහසට බලන. ආණ්ඩුවට බලන. ඊළඟට අර එකකට එක එකවරකට එකක් වගේ අරගෙන ගිහිල්ලා මේ උපේ උපාදාන නැති කරන්න කිය දවසේ තියෙනවා මේක බුදුහාමුදුරුව අපිට රවට්ටන්න විකුණන බඩුවක් නෙවෙයි උන්වහන්සේ කරලා අත්දකලා අනිත්‍යයට පෙන්නලා අනිත්‍යයටත් මේ ලෙඩේ ආසාදනය කරලා එහෙනම් මේ ලෙඩේ කියන මම වචන පාවිච්චි කරන්නේ මේ උපක් මේ උපක් කරනවා ඊට පස්සේ සියලුම ජනතාවට මතක් කරන්නේ මේක උඹලා මේ වෙලාවේදී තීන්දුව කරුවේ නැත්නම් අප්‍රමාණ සංසාරයක් ඇතිකරන්න නොදන්න කෙලෙස් රාශියක් කර්ම රාශියක් ඇති කරගන්නවා ඒක නිසා මෙතන අරසාවක් ගත්තොත් මෙතන කියන අරසාවනේ අරසපන සංඥාවක් ගත්තොත් යෝගාචර තේරෙනවා හිතට නොදැන මේ හිත කරන හැම කල්පනා චිත්තක්ෂණයක් පාස සතිය නැති බව තේරෙනවා ඒ චිත්තක්ෂණයට අදාළ කර්ම රැස් වෙනවා සමාධිය කැඩෙනවා කාරණා තුනකින් යෝගාවචරයට දැනගන්න පුළුවන් තමන් පිටකොට ජී වෙලා පාරෙන් පිට ජී වෙලා ඊට බය වෙන්න එපා මොකද සංසාරෙ මෙතෙක් හිටියේ පාර දන්නේ නැතුවනේ දැන් පාරේ ඉන්නකොට පිටකොට පයින් පයින් පයින් වෙලාවේ බලන්න ඕනේ මම කොච්චර ආශරණද මට කිසිම න්‍යායපත්‍යක් නෑ මට කිසි ආණ්ඩු කිරීමේ බලයක් නැහැ. නමුත් වරින් වර වරින් වර Tamanට වාසියන වෙලාවෙ කරගෙන කරගෙන කරගෙන යනකොට යාට තේරෙන්න පටන් අර ගන්නවා අනාත්ම උනාට මේ බුදු දානසික ප්‍රතිපදාව අද්දුතව ප්‍රත්‍යක්ෂ කරගෙන යන්න අන්නේ විදිහට සංස්කාර නැවත ඇති නොකර සිටීමේ ශක්තිය භාවනාවෙන් අනිරන්නේ. හොඳට මතක තියාගන්න. අඩිය පාදා ගන්න විතරයි භාවනාවෙන් කරන්නේ. ඊට පස්සේ නැවත ඒකට කෙලෙස් නොයන විදිහට කාර්පරස් නොයන විදිහට චේතනා පහළ නොකරන විදිහට අදිස්ථාන පහළ නොකරන විදිහට සලකා බැලීම යෝනිසමනිස්කාර. නැත්නම් දෘෂ්ටි. එනිසා දිට්ඨිංච අනුගම්ම සීලවා දස්සනේන සම්පන්න. අපේ දෘෂ්ටි හරි ගිහිල්ලා තියෙනවා නැත්නම් අපි අර හොද හොදපේ කායි මඩේ දානවා ආයේ හෙට වෙන්නේ ඒක තමයි ඕගොල්ලන්ට හොදන දැන් හොදකට හොදාගෙන යනවා හෙට ගිහිල්ලා අර සේරම එරියස්නොත් එක්ක දාගන්න දාගෙන කියන බෑ හිතන්න බෑනේ ඉඳගත්ත ගමන් හිතවිලි එනවනේ කියන්නේ එතකොට ඒක මං කියන හොඳයි කියලා දැනගන්න මෙහෙදි ඉන්නකොට ඒකේ වටිනාකමක් වෙන එක උරුද්දට පුළුවන් නමුත් ගෙදර ගිය ගමන් ඒක සම්පූර්ණ වහලා ගන්න. හැබැයි ඒකෙන් එකක් තියෙන වාරණයක්. නැවතත් හිත පිරිසුදු කිරීමේ ශක්තියට මොකක්වත් වෙන්නේ නැහැ. මේ කොච්චර කෙලෙසුණත් ආයෙ හිත පිරිසුදු කිරීමේ හැකියාව කඩන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ නිසා හිත නරක කරගන්න නරකයි. හරි උඹට පුළුවන් කඩන එක මම හදනවා. කොච්චර සංස්කාර හදන්න ගියා. ඒ ඔක්කොම නැති වළංගා. බුදුන් සංස්කාර වලට කියලා කියන්නේ නැති වළංගා. ඒ නිසා අපේ පැත්තේ කතාවක් තියෙනවා වළංකාරයගේ සුමානික වැඩ පොලුකාරයට වරුවයි කිය. හරියට දන්නවනම් මෙන්න මේකයි කරන්න තියෙන කියලා කොච්චර වළං හදපන් නෙලන එකයි තියෙන කොනක ඉඳලා විනාඩි 5ක් 10ක් වගේ ඔක්කොම අයින් කරතයි. දන්නේ නැති එකම වළංගොඩ දැකලා බය වෙනවා. ඌව බය වෙන්න දෙයක් නැහැ මැටි වළං. ගණන් ගන්න දෙයක් නැහැ. හැබැයි පොල් අතේ තියෙන. සතිය අතේ තියෙන. ඒකට පුළුවන් නැවත ඇති නොවීමට කටයුතු කරන්න. නමුත් තද බල අපහසුකටපත් වෙයි. මේ දේ කාට හරි කියලා දෙන්න කී දවසේ. කොහොමඩක්වත් කියන්න බෑ. කිසියම් කෙනෙක් ඒක පිළිගන්න මානසිකත්වයක නැහැ. යම් දවසක මේ සසර දනාවේ සැරිසරද්දී තව එක්කෙනෙක් එහෙම කරන කෙනෙක් දැකපු දවසේ බුදුන් දැක්කා වගේ සතුටක් එනවා. චේතනාරාමයට ගිහලා අවුරුදු 2500කට ගිහලා නෙමෙයි සතුට ලැබෙන්නේ තවත් එකෙක් තවත් එකෙක් අඩු ගානේ මේ නිර්මාණශීලීත්වයේ තියෙන කෙලෙසි මේ ප්‍රගතිය කියලා අපි මේ දඟලන දැඟලි තියෙන කෙලෙසි මේ චේතනාවල තියෙන කෑදරකම දැකලා ඒවෙන් බේරීමට කටයුතු කරන මනුස්සයා දැකපුවම තේරෙනවා මේ ධර්මේ විනාශ කරන්න බෑ මුළු ලෝකෙම අනිත් පැත්ත යනවල චේතනා කරනවා නිර්මාණ කරනවා ප්‍රගතිය ගැන කල්පනා කරනවා දරුවන්ට උගන්වනවා විශ්වවිද්‍යාල හදනවා හොඳ ධ්‍යාන අධිකට වැඩ යනවා මොකද මතක තියාගන්න ඔය ඔක්කොම දෙල්ලන් අස එකෙක් දෙන්නෙක් ඉන්නවා ඔය එකකටවත් මායින් කරන්නේ ඒ ලෝකෙත් ඉන්න ගමන් පුදුආතරම් උත්සාහ කරනවා සුළු වෙලාවකට හරි චේතනා පහළ නොකර ඉන්න එදාට පුදුමාකාර සාන්තියකින් තමයි හිතන විදිහේ එදාට තමයි වර්තමාන හිත ඇටුවක් බයි. මුල් බයින්නේ. එතකොට වෙනවා මම හිත කැඩෙනවා වගේ කමන්නේ. මට නැවත මේක සුද්ධ කිරීමේ හැකියාව මට තියෙනවා. මනුස්සකම නිසා. ඒ නිසා කැඩෙන්නත් ඕනේ හදන්නත් ඕනේ. කැඩෙන්නත් ඕනේ හදන්න. එතකොට තමයි තමන්න තමන් බුදු වෙන බව බුදු කෙනෙක් නැතුව තමන්න මේක කරන්න පුළුවන් බව තේරිච්ච දවසේ අපි බුදුහාමුදුරන් කියන දායකත්ව ගත්තා වෙනවා. ඇත්තම බුදුහාම දෙන්න තියෙන දායකත්වත් උච්චරයි. බුදුහාම අපි පිට මොනවාක්වත් වෙන බලාපොරොත්තු වෙන්නේ. ධර්මයේ කියලා අපෙන් ගන්න තියෙන සේවාවත් ඔච්චරයි. අපි ධර්මයෙන් ගන්න තියෙන සේවෙත් ඔච්චරයි. යේ ලෝකේ උපයෝපාදාන චේතස අදිඨානාබිනිවේසානතය තේ පජහන්තෝ විරමති නෝපාදියන්තෝ අයං උච්චතානන්ද සම්බ ලෝකේ අනබිරත ගන්න. ඉතින් අර කවුද දවසල කියපු ඒ විතරත් එක මේක ගලපලා හැකිතාක් තව කෙනෙකුට පටවන්න යන්නත් එපා තව කෙනෙකුට කියලා තේරුම් නැහැ කියලා හිත නතර කරගන්නත් එපා තමන්ගේ මෙච්චර ලස්සන පිසු කරපු හිත නැත කෙලෙසුණයි කියලා කනගාට වෙන්නත් එපා කෙලෙසිච්ච හිත අරගෙන ආයි කඩිය තැනකයි යන්නයි කියන්නේ කියලා හැකිතා තුරට චේතනා ප්‍රකල්පනාවෙන් තොර කොච්චර වෙලා ධ්‍යාන ප්‍රාණ කියලා බැලුවොත් එන්නේ ඩෝක වැඩේ ඒ වගේම තමයි සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා කතමාචානන්ද සම්ප සංඛාරේසු අනිච්චා සංඥා ඊට පස්සේ ලස්සන වැඩක් වෙනවා. ඒක මම හිතන උඟක් අදාළ වෙයි කියලා. ඕගොල්ලෝ බලාවත් බලාපොරොත්තු වෙනවට වැඩිය නැවත ගෙදර ගියාට පස්සේ අර වැවක ධම්ම කඩලා ගියා වගේ අර තිබුණේවා දෝර ගලගෙන ඉන්න ගන්නවා හිතට. ආවට පස්සේ Tamanට තේරෙනවා අපි මේ තාක්කල් ප්‍රියයි කියලා මගේ කියලා යමක් තිබ්බද ඒකෙන් විතරමයි හිත කෙලෙසේ යමක් අපි තණ්හා කරා නම් තණ්හාය ජායති සෝකෝ යමකට ප්‍රේම කරා නම් ප්‍රේමතෝ ජායති සෝකෝ ඒ නිසා කවදාවත් ප්‍රේම කළ නොත් නැති දෙයකින් දුකක් එන්නේ තණ්හා කරුව නැති එකකින් දුකක් එන්නේ ඒ ආවයි කියලා නැවත දුකක් ආව නැවත සංස්කාර ආවයි කියලා තමන්ගේ හිතට දැනෙන්න ගන්නවා අනේ ලස්සන හොදාගත් එකට ආයේ කුණු වැටුමයි කියලා. එතකොට එන පිරිසිදු එකට වැඩිච්ච මේ බෑජීතියට වැටෙන බොර අනාකූල ප්‍රවාහයට හම්බෙන්නේ මේ කැළඹිල්ල එනකොට සබ්බ සංඛාරේසු අනිච්චා සංඥා. එයාට ඇති කරගන්න කියනවා මේ එන දේවල් අභිරමණය කරන්න එපා ඉච්ඡා කරන්න එපා ඉච්ඡා කියන්නේ කැමති වෙනවා කියන එක අනිච්ඡා සංඥා කියලා කියන්නේ ඒව අට්ඨියති හරායති යදුච්චති ඒව පිළිබඳව පිළිකුල් කරනවා මේ තමයි දුක කියලා තේරුම් ගන්නවා ඒක ලැජ්ජිත භාවයටපත් වෙනවා මේ ප්‍රිය කට්ටිය මට ප්‍රිය කරන්නේ මගේ දුර්ලභම නිසාමයි මම මේ සංසාරේ මේ ජීවිතේ නෝ එකම දෙයක්වත් මට තිබුණේ නැහැ මේ ජීවිතේ කොට ගහගත්ත දේවල් ඒ වැඩි සෙනෙහේ තමයි දබරට හේතුව. එනිසා සියලු දෙනා කෙරේ සමහිත පවත්තන කෙනාට එන්න දුකක් නැහැ. ආවත් ඒක ලැග් ලැග ගන්නෑ. අපිට දුක එන්නේ අපි හොඳයි කියපු දෙයක් හරහා. ප්‍රේම කරපු දෙයක් හරහා. තණ්හා කරපු දෙයක් හරහා. ඒ ආවට පස්සේ භාවනා ප්‍රපේක්ෂණා වෙනෝ කොහෙන් ආවත් මේක කරන්නේ අර පැවිදියේ බොරදියේ කරන්නේ. අනාගත රෝහය ආකූල කරන්නේ. එතකොට මේ අලුතෙන් එන සංස්කාර વિશેයි මාර්ගඵලයක් ලැබපු කෙනාට ලැජ්ජාවක් ඇති වෙනවා මේ අලුතෙන් ආපු සංස්කාර අට්ඨියතික හැර දාන්න හිතෙනවා jigucchati පිළිකුල් කරනවා අට්ඨියති හරායති jigucchati ලැජ්ජිත භාවයටපත් වෙනවා මේ කෙලෙස් ආවට කාගේවත් දෝෂයක් නෙවෙයි ආවේ මගේම දුර්වලකම නිසා මගේම තෙතමනේ නිසා මගේ සෙනෙහස නිසා මගේ තෘෂ්ණාව නිසා ඒ වගේම මගේ ප්‍රේමණීය ගතිය නිසා මම ජීවිතන්නේ ඕගොල්ලෝ හොඳට කට ධර්මපදයේ ධර්මපද ගන්නවා තණ්හාය ජායති සෝකෝ පිමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විපමුක්තස නත්ති සෝකෝ කුතෝ භයං ඉතින් ඒක නිසා දැන් ආයෙ ගිහිල්ලා කක්කවට ධර්මඩ පස්සේ මඩේ දාගත්තට පස්සේ ආයෙ කක්ක වුණාට පස්සේ මඩ වුණාට පස්සේ බොර වුණාට පස්සේ ආකුල බාහිරපත් වුණාට පස්සේ ඒ ඇති වෙන අත්‍යති හරායති ජගුච්චටි කියන එක මේ ඉච්ඡා නොකරන ගතිය මේ එක්කෙනෙක්වත් ගුණයක් නෙක ධර්ම ගුණයක් ඒක ගැන කනගාටු වෙන්න එපා. ඒ ගැන පශ්චාත්තාප වෙන්න එපා. ඒ පන්දි ස්වාමීන් වහන්සේ බුරුමේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ගාලක වැඩ කරනවා නම් හරක් ගාලක නැත්නම් යම් කිසි කෙනෙක් ගෑරේජ් එකක වැඩ කරනවා මේ මාස දවස පුරාම ගොම ගහගෙන මජන් ගහගෙන තමයි වැඩ කරන්නේ දැන් මේ සුද්ධ තමයි ගම් බූට්ස් දාගෙන ග්ලව්ස් දාගෙන ටයි කෝට් අඳගෙන ලංකාවට ගියාම උඩ ගහුව වැඩ ගන්න දෙයක් නැහැ ඊට පස්සේ මීයක්ෂයා තිනර ගාලා හරි ගමන්නේ භූතෙල් ගාලා හරි ගමන්නේ නාල පිරිසිදුයි කියලා හිතත් ඊට පස්සේ මම සුදු සූට් එකක් ඇඳගත්තට පස්සේ කවුරු හරි කිව්වොත් එහෙම මචං මයි කාරක සවුත් වෙලා තියෙන පොඩ්ඩක් බොනට් එක කරලා බලපන් කියනකද නෑ නෑ මට දැන් බෑ දැන් මම හොදාගෙන ඉන්නේ මං නාලා ඉන්නේ මට බෑ ඔක තීවා හිතුවේ බලන්න අන්න ඒ වගේ අර නැවත ඒ කරපු ජොබ් එකේම හරි ගමන්නේ ආයෙ බොනට් එක කරලා අත දාන්න ලැජ්ජා හිතෙනවා ගෑවොත් ග්‍රීස් ගෑවුනොත් ආයෙ නාන්න වෙනවා ඒ වගේ සුද්ධ කරගත්ත මනුස්සයාට ආයෙ නැවත ගෑවෙනකොට පිළිකුලක් එනවා ගොම ගාලේ ඉඳලා සුද්ධ කරගෙන ආපමනස ආයෙ ගිහිල්ලා ගම ගාලට ගන්න යන්නේ නැහැ. ඒන පිළිකුල නිසා ද්වේෂය පහළ වෙන්න දෙන්න බෑ. මේ තමයි භාවනා ක්‍රම නිසා එන එක. වෙන කර්මක වෙන වෙලාවක්. ඒක හැරදමන එක පිළිකුල් කරන එක දුකක් වශයෙන් සලකන එක ධර්මයෙන් අපිට දෙවිත ඇග්ගක් කුණු හොදලා පිරිසිදු වෙනුමක් ඇඳගත්ත වෙලාව. ඒ ජීවිතය ගැයෙන්නේ ඉතින් අපිට දැනගන්න තියෙන ආයතර ගහ ගන්න ක්‍රමේ නාවන ක්‍රමේ දෙකම දන්න නිසා ඒක පුද්ගලික දුර්වලකමක් කර. සීල කැඩිල්ලක් කර. මට ඇයි මෙහෙම වුනේ කියලා පශ්චාත්තාප වෙනදක් මේ ගෑවිලා දින කුණු කන්ද හැටියට බලනකොට එහෙම හත්තට සැරයක් ගෑවිලා හරි කමක් නැහැ පිරිසුදු වෙන එක ලොකු දෙයක්. ඒ නිසා මේ අනිච්චා සංඥාව පුදු කර. ඉතින් ප්‍රශ්නකට අහලා තියෙනවා මේ අනිච්ච සංඥාවයි අනිච්චා සංඥාව අතර වෙනස. අපි බලන්න පටන් ගන්නනේ කතමාචානන්ද අනිච්ච සංඥා. අනිච්ච කියලා කියන්නේ නිට්ටය නෑ කියන එක. උත්වා භාවත ඇති නැති වෙන බව. විපරිණාම තත්තරලෙන ගතිය. අනිච්චා කියලා කියන්නේ ඉච්ඡාව නෑ කියන එක. කැමැති නොවෙනවයි කියන එක. නමුත් ඒක මේ අටුවාව පටලවාගෙන තමයි අනිච්ච සංඥා දාලීලා තියෙන්නේ. නමුත් හොඳට පේනවා මේ වැඩිපුරම වෙන කෙනෙකුට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී සර්වචනසේ පෙන්නනවා සීක පුද්ගලයා තාම කෙලස් තියෙනවා. තාම කෙලසෙනවා. තාම මඩ දා ගන්නවා. තාම බොරදී ඇති කර ගන්නවා. නමුත් එයා ඇතුළෙන්ම එන පිළිකුලක් එනවා. නම් මම ළඟ මෙච්චර මඩ ගෑවිලා තියෙනවා. මෙච්චර කෙලස් ඇතිලා තියෙනවා. නමුත් ඒ ගැන එයා සතුටු වෙන්න එයා අයින් කිරීමකට කටයුතු කරනවා. යම් කිච්ච කම්මං කරෝති පාපකං ආකායේන වාචා උදචේතසාවා අබබ්බෝසෝ දස පටිච්ඡාදාය අබබ්බ තාදිත්ත බදස උත්තා සුවන් වෙච්ච කෙනෙක් ගැන නැත්නම් ආර්යයන් වහන්සේ නමක් ගැන රත්න සූත්‍රයේ සඳහන් වෙන්නේ. යම් කිංච කම්මං කරෝති පාපක. මේ මාර්ගපරිපත්‍ය යම් පාප කර්මයක් කරනවා. කායේන වාචා උදචේසය කායෙන් වෙන්න පුළුවන්. වචනෙන් වෙන්න පුළුවන්. හිතෙන් වෙන්න පුළුවන්. අබම්බෝසෝ තසපටිත ඒක යා කවදා වසංගන්න යන්නේ. එයා තව සුද්ධවන්ත ළඟට ගිහිල්ලා කියනවා. මෙන්න මෙහෙම දෙයක් කළා කියනවා. එතකොට ඒක ධර්ම කාරණාවක් විදිහට විසඳනවා. ඒකෙන් කාටද හිත පීඩාවක් ආව නම් වහාම ගිහලා සමාව ගන්න. මම හිතලා කරපු එකක් නෙවෙයි. මම ඉතින් මේ වෙලා කියන ඔබතුමාට ඔබතුමීට හිතවන අපයක් වුණා නම් සමාවෙන්න. අන්න ඒ ගතිය Taman තුල එන බව පේනවා නම් වැරද්ද ප්‍රමාණ කරන්න පුළුවන්. ඊට පස්සේ වැරද්ද පිළිබඳව පසුතැවිලා දුක් වෙන්නේ නැහැ. හංගන්නේ නැහැ. ධර්මයෙන් ඒක ඉස්මතු කරලා පෙන්නනවා. ඉස්මතු කරලා දැනගන්න ඕනේ දැන් ඒ උපදින කේස් දරණ ගතියක්, අන්තන ගතියක්, අභිරමණය කරන ගතියක්, වසංගන ගතියක් නෑ ඒක තල්ලු වෙන රැල්ලක් ඇති වෙන පටන් ගන්න තියෙනවා. මේකෙන් හොඳට දැනගන්න පුළුවන් තමන් ආශ්‍රය කරන්න ඕනේ කල්යාණ මිත්‍යාවේ ගුණ. ගුණ වසංගන මනුස්සය හරි භයානකයි. ගුණෙත් ගුණෙත් මේ මෙතන මම කතා නුගුණ ගැන තමන්ගේ පව වසංගීම චාටෝ කියලා කියන්නේ. ශතගතිය වැරදි තියෙන තමන්ගේ වැරද්ද වසන් කරනවා. මායාවී ගතිය කියන්නේ නැති වුණ හුවා දක්වනවා. දැන් මේ යෝගාවචරයට ෂට මායාවී දෙක තේරෙනවා. මම හිතන්නේ වැරදිලා තියෙන්නේ. නමුත් ඒ වැරදිච්ච බව හංගන්න හදන්නේ නැහැ. සතුටු වෙන්නේ නැහැ. කල යුද්ධ කරනවා. මෙන්න මේ විදිහට අනිච්ච සංඥා පුරුදුෙන් වටන් කරගත්තට පස්සේ ඒ යෝගාවචරයේ මේ ගතිය භාවනා නොකරන කෙනෙක් පේන්න පටන් ගන්නවා. අබෞද්ධයන් බව පේන්න පටන් අර ගන්නවා මෙයා මේ කෙලෙස් වලින් තව කෙලෙස් වගන්නේ ඒ පාවට පස්සේ අඬුවෙන් අයින් කරන්නේ. අත පුච්ච ගන්න නැතුව අඬුව පාවිච්චි කරලා අයින් කරන්නේ. එතකොට මේ පුද්ගලයාට ඕන තරම් කෙලෙස් තියෙන තැනක ඉන්න පුළුවන්. කෙලෙස් ගෑවෙනවා. නමුත් හරියට විදුලිය වැඩ කරන කෙනා රබර් ග්ලව් එකක් දාගෙන වැඩ කරනවා වගේ. එයා බය නැතුව විදුලි කියන කල්ලනවා. එයා දන්නවා මේ ඉන්සුලේෂන් එක නිසා වදින්නේ නැහැ. වැදුනත් එයා දන්නවා මෙතන තියෙන 230, මෙතන තියෙන 120, මෙතන තියෙන 33000, මේක 66000. දන්න නිසා ශිල්ප කරනවා. ඒක නිසා මේ ශීල தත්ත්වයටපත් වෙන්නපත් වෙන්න ඒ ආත්‍ර කෙලස් තියෙන තැනකට ගියත් කෙලෙසයිද පුත්ලෙක් ආවට ගියාට අනික් කට්ටිය විතර ගා ගන්න කෙලහ ගන්න ඒකෙන් අදහස් කරන්නේ කෙලෙස් නැති ගතිය ඉන්නවා කියන එක නෙමෙයි. කෙලෙස් තියෙනවා තිබුණට ඒක හසුරුවන හැටි. ගාලන්න නැති ඉති දන්නවා ඉන්නේ ගුණයද කියන්නේ ඒක මෙතන සංඥා ස්වරූපයෙන් පෙන්නන්නේ සබ්බ සංඛාරේසු අනිච්චා සංඥා. කැමැති නොවීම ගතිය. එතකොට තමයි තේරෙනවා මේක සංසාරේ කොච්චර මේ කුණු කන්දලට කැමති වෙලා තියෙනවා කියලා. එහෙනම් තමයි වහන් ගන්න ගිහිල්ලා තියෙනවා. එහෙම නැත්නම් ඒක පශ්චාත්තාප වෙලා තියෙන දේ හැම එකක්ම නීවරණයක් ඇති කරනවා. ඉතින් ඒ නිසා මේ කෙලෙස් එක්ක අත ගන්න ගමන් ඒක ගින්නකට ඒවා නෙවෙයි ඉබේ ආපුවා. අත ගන්න ගමන් නොකෙලෙසි. ගත කරන ගතිය බුදු කෙනෙකුට හැරෙන්න කාටවත් ඒ නිසා කාටවත් අත්දක ගන්න බෑ. මෙයා සෝවන් වෙලා ඉන්නවද නැද්ද කියලා. මෙයා සකදාගාමී වෙලා ඉන්නවද නැද්ද කියලා. මෙයා රහත් වෙලා ඉන්නවද මොකද? එයාලට කෙලෙස් තියෙනවා. විසනකොට දන කොහොමද දන්නේ මොකද්ද වෙන්නේ සේමනම් මේ සෝවාන් මිනිස්යාගේ මේ සෝවාන් මිචේදය සෝවාන් මිච මිනිස්යායි කෙලස් වලට කල යුත්තේ වහාම කර හංගන්න යන්නේ නැහැ ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ මෙන්න මෙහෙමයි ප්‍රතිපදාව හැටියට කරන්න තියෙන්නේ ඒක දන්නේ නැති එක නයි එක්කෝ ඒක ලැජ්ජිත වෙනවා එහෙමත් අවසන් වෙනවා ඒකෙන් ආයෙ කෙලස් වඩනවා ඒ සර්වඥන්සේ වැඩ ඉන්න කාලේ මම හිතන්නේ බුද්ධඝම් පොත් කියන කට්ටිය දන්නවා ඇති ඔය උපක කියන ආජීවකෙක් හම්බුණා සර්වඥාන්සේට බුද්ධ ගයාවේ ඉඳලා සාරණාත් යනකොට. දැක්කම මේ බුද්ධලා හරි ලස්සනයි බොහොම ප්‍රියමනාපෙන් යනවා ගිහිල්ලා තමන්ගේ කවුද ශාස්ත්‍රීය ඉන්ද්‍රයන්ට මම අනන්ත දිනේ මේ බුද්ධිචි ගම මට ශාස්ත්‍රීය කෙනෙක් නැහැ. ඉතින් කියලා ගියා මොකද වෙන්නේ? එක්ක ඔළුව නරක් කළා ගේන්න නැත්නම් බුදු විලා ගින්න ඔය දෙක කියන්නේ. ඊළ මනසයා පහුවෙලා ගිහිල්ලා ගමනේදී වැද්දියක් ඉතිහාරය. ඒ වැද්දිට පස්සේ කතාව සම්පූර්ණ වෙනකොට වෙනවා ඒ වැද්දි සෝවාන් වෙලා ඉන්නේ. මම පොඩක් පැටලුම් කරලා දෙන්නම් කොහොම හරි කතාව කියමු. අන්තිමට සර්වඥාන්සේ ඒ කැලේට ගියාට පස්සේ මේ මහමිනියයි හම්බ වෙන දරුවෝ තුන් දෙනයි ළඩේ මේ යනකොට බුදුජානනාංශයේ ගහක් මුල වාඩිලා ඉන්නවා දකිනවා සංඝයා දකින්නකොටම අවමංගල්‍යයක් කියලා දන්න වැද්දට හරිම පේන්න බෑ හාමුදුරුවෝ දැක්කොත් මුලිච්චුම අසුබයි ඉතින් ඒ නිසා දැකලා ගිහලා මම දඩයන් හම්බෙන්නෙත් නෑ විදිහට හදනවා බුදුහාමුදුරුවෝ මේ මේ මේ මේ සමනය දකපු නිසා තමයි දඩේමක්වත් හරි කියන්නේ නැති කියන්නේ විදිහට ගියාම අදිස්ථාන කරනවා දුන්න විදගෙන ඉන්න විදිහටම ගල් වෙන්නේ ඉතින් මහමිනිය ගිහිල්ලාම ගල්වනා පස්සේ දෙවෙනි ලොකු පුතා යනවා. ලොකු පුතා ගියාට පස්සේ එයා හිතන මේ තාත්තා කාටද විදින්න හදනවා කියලා එයත් පිටින්. විදිනකොට එයත් එහෙම ගල්වෙනවා. තුන්වෙනි එක නතර පස්සේ මහා ගෑණි මිනිහා යන්නේ පාර් කැරියට බයිනකොට පේනවා බුදුහාමුදුරන් විදින්න තුද්දනාටවල වෙනවා බුදු අම්මේ මගේ බුදු තාත්තට විදින්න බෑ කියලා කෑගහනවා. ඒකට මහා වැද්ද කියනවා තෝගේ තාත්තා මේක ඉන්නවා තෝ කියලා කියන්නේ බෑ මන් දන්නවා ඒක කියලා එයාට සීයේ. ඒක තමයි බුදු තාත්තා මගේ තාත්තා නෙවෙයි. නමුත් මට පිහිට වෙච්ච කෙනෙක් කරලා බුදුරජාණන්සේ බණ කියපුවාම අර තුන් දෙනාම සෝවාන් වෙනවා. පස්සේ බුදුරජාණන්සේ රැකිරි ගිහිල්ලා කියනවා මෙහෙමයි ඊයේ මෙහෙම හිටියක් වුණා. ඒ වැද්දි හැර අනිත් තුන් දෙනාම සෝවාන් වෙනවා. එතකොට ආයේ හාමුදුරුවෝ අහනවා ඇයි ස්වාමීන් වහන්සේ මේ ඒ බුදු තාත්තා කියපු අම්මනි සෝවාන් නැති. ඒක කියනවා යා එතකොටම සෝවාන් වෙලා. ආ එන වැද්දෙකුට කොහොමද දඩ මේ දඩයන් හදලා දුන්නේ. හැමවල් හදලා දුන්නේ. සුවන් වෙච්ච කෙනෙකුට එහෙම කරන්න බෑ. බුදුරජාණන්ස කියනවා පාණිනාමි වනිනාස විෂාන්න අන්නොද්ද නාන් වාගමේවි කියලා. අති වණයක් නැත්නම් වසා භාජන අපි දැම්මට විස වදින්නේ නැහැ. ඒ නිසා යම්මන්දි ස්වාමියාට සේවය කෙරුවා මිසක් යාර මේ දඩයන් කතාවක් නෙවෙයි. මෙයා සු කරු භක්තියෙන් ගුරු භක්තියෙන් ස්වාමියාට සේවය කරා. ඒ නිසා මගේ දුව එදත් සෝවන් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මට මොනවද කරන්නේ? කියන්නේ උපකාරී කරන වේ කතාවක් තියෙනවා. ඉතින් ඒකෙදි පේනවා සෝවන් වුණාට පස්සේ මේ වගේ අමර තැන් වලට ගියාට පස්සේ කටයුත්ත කරන්න දන්නවා දක්ෂක. දාගන්නේ. ඒක කවදාකවත් සෝවන් නැති නැති කෙනෙකුට හිතා ගන්න බෑ. ඒගොල්ලෝ හිතන්නේ සෝවන් නැති කෙනා රැස් වෙන්න ඕනේ 18 ගියන් වෙන්න ඕනේ උඩින් යන්න ඕනේ. අම්බෝ කැලේ කොහොමද වැද්දියක් වෙන්නේ? ඒක නිසා කියන්නේ ඔක කරලා බලන්න ඒකට තේරෙයි. ඒකට ටිකේ තියෙන දක්ෂකම තමයි ශබ්ද සංකාරයේසු අනිච්චා සංඥා. ඒවල Tamanට අමෝරාවෙන් හරි ගෑවුනොත් කෙලෙසයක්. ඒක වෙන ලැජ්ජිත වෙනවා, පීඩිත වෙනවා, දුක්ක්සේ සලකනවා. කනගාටු වෙලා ඉන්නේ නැහැ, වරංගන් යන්නේ නැහැ. ඉතින් මේක දැනගත්තට පස්සේ තමයි මේ කලාව ඉගෙන ගත්තට පස්සේ තමයි ඒ පුද්ගලයාට සම්‍යා ආජීවයක යහපත් ජීවන රටාවක වටිනාකම දෙන්නේ. එතෙන් තේරෙන්නේ ප්‍රශ්නයක් නෑ. ලවල් මිගෙල් රාදනියෙල් වෙලා මොකට භාවනා කරන්න පුළුවන් කියලා. භාවනා කරන්න ගියාට පස්සේ මිගෙල් නම් මිගෙල් ඩනියෙල් නම් ඩනියෙල් දුන්නම් දුන් විමන් නම් විමන්. ওই දෙක කරගෙන යන්න බැරුවා. කරදර වෙන විදිහකට නෙවෙයි ඔක සිද්ධ වෙන්නේ. එමේට ඉදිච්ච ගෙඩියක ලෙල්ල ගැලිලා යනවා වගේ තමන්ට ඒ කරන දේ කියන කියන දේ කරන්න ගන්නපත් වෙනවා. මෙතන මෙතන කතා කරන්නේ සර්වඥ තාම සංඥා මට්ටමක් ගැන. නමුත් මම හිතන්නේ ඒ ඒ සංඥා මට්ටමින්වත් මේ විදිහට උගන්වන කිසිම ආගමක් ලෝකේ තියෙනවා කියලා. තියෙන්නේ කරුණාසීතල හදයන් මරාණ කාගෙන හැදියන් කියන ආගම තියෙනවා. දෙක කරන්න බෑ. කරුණාසීතල හදයන් තියෙනවා නම් මරාණ කාගෙන හැදෙන්න බෑ. ඒක කරනවා නම් ඌ අමු පිස්සෙක්. ටික කාලයක් යනකොට ওই දෙකේ එකට යනවා. ඒ නිසා ඒ කරන දේ කියන කියන දේ කරන තැනට ආවට පස්සේ තේරෙනවා ජීවිතය හරි සරලයි. ජීවිතය ඍජුයි. සත්‍ය නායයට තියෙන්නේ ওই වටවලල්ලේ යමක් ඕනේ කරන්නේ. නමුත් මේ සංඥාවව ඇති කිරීම ඉලකලීසි. මේ තරමටම පිරිසුදු කළ තමයි සර්වඥාන්සේ ආනාපාන ප්‍රතිබාන අතර දෙන්නේ. ඉන්සමන් කියන්නේ නොපිළිබඳව ඩිග්‍රියක් කරගෙන MSc කරගෙන PhD ගන්න ඕනේ ආනාපාන කරන. නමුත් ආනාපාන කරන කට්ටියට තේරෙයි මෙව හිමීට මෙත ඇඟ දවසින බව. ඉතින් ඒ තාලෙට තමයි ආනාපානේ 16 ආකාරයේ බුදුහාමුදුරෝ හිමීට යෝගාවචරය බස්සගෙන යන්නේ. ඉස්ලාම කියනවා උඹට සතෝ වාස සති සතෝ වාස සති. මම මේ දෙක සංසාරේ කවදාකවත් උස්මක් සතියෙන් අරගෙන දැන් තේරෙයි ආශාස කරනකොට ආශාස කරන බව දන්නවා. ප්‍රසාර කරනකොට ප්‍රසාර කරන බව ගන්න. මේ ලොකු වෙනසක්. හැබැයි වෙනසක්. වම දිනකට වම දින බව දන්නවා, දකුණ දිනකට දකුණ දින බව දන්නවා. කනකොට කන බව දන්නවා, යනකොට යන බව දන්නවා, ඉස්සරහට ඉස්සරහින් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන දිග වැඩක්. තමන් කරන කරන දේ ඒ බව දන්නවා. මේකෙන් තමයි වැඩි පටන් ගන්න. එහෙනම් පටන් ගන්නතර පස්සේ ඇත්තට මේක මුළු ජීවිතේ පුරාම හැම ඉරියව්වකටම අදාළයි. නමුත් සර්වඥ ආධුනිකට ගැලපෙන විදිහට මතක් කරලා දෙලා තියෙනවා. හුස්ම පාසා සතිය පිහිටවන හුස්ම පාසා කියන්නේ වරදව ගන්නක උඩින් ඉඳලා හැඳ වෙනකම් කියලා. එක හුස්ම කාලේ සතිය පිහිටවන්න ගියොත් යාට පේනවා මේ සතිය පිහිටවන කෙනාට වර එක තමන්ගේ පාලනයකින් තොරව ඉබේම දීර්ඝ හුස්ම ගන්නවා. වර එක තමන්ගේ පාලනයකින් තොරව කෙටි හුස්ම ගන්නවා. අනිත්‍ය සංඥාව අහු වෙනවා. හුස්ම බලන්න හිටියොත් අපිට පේන්නේ දුවගෙන දුවගෙන යනකොට හයියෙන් හුස්ම ගන්නවා. නතර ලයින්කට හුස්ම කිටි වෙනවා. ඒක සාධාරණයි. නමුත් ඉඳගෙන ඉන්නකොට පවා ඒ තමයි දීර්ඝ හුස්ම යනවා. කෙටි හුස්ම ඒකට හුස්ම විතරක් නෙමෙයි දන්නේ. ආස්වාසයේ කාලානුරූපව කොහොමද වෙනස් වෙන්නේ කියලා ගන්න. දිග තිබිලා කොට වෙනවා. ඇටි තිබිලා දිග වෙනවා. ඉතින් මේක සමහරව පටලවාගෙන ඉතල හයියෙන් හයියෙන් හුස්ම ගන්න. ඊළඟට හිමීට හිමීට හුස්ම ගන්නවා. දැන් ආනාපාන දෙකක් ඉවරයි කියන එක. මේ පන්ති දෙක ඉවරයි ඊගා පන්ති මොකද කියලා. මට දැන් දීර්ඝ හුස්මක් තේරෙනවා හයියෙන් හයියෙන් හුස්ම ගන්න පුළුවන්. ඒ කෙටි හුස්මක් ඊගා මොකද කරන්නේ? ඒ ආනාපාන කමතන් දීලා මේ පැත්තේ නාම කෙනෙක් කියන ඔබාල කමලා බොයිට ආවම දැන් ආනාපාන භාවනා කියලා දුන්න දැන් අනිත් කර්මහා කරන්න අයි වගේ තිබෙන්න බෑ. ඒක හම්බු යනවා. මොකද මේගොල්ලෝ අර උෂ්ම අල්ලගන්න මේ தত্ত্বය ගෝ භාවනා ජීවන කමේ අඩපාඩු තියෙනවා. තමන්න තේරෙන්නේ නැතින උෂ්ම ගන්නවද ගැනෙනවද කියලා. ඒ මොකද අර දීප උෂ්ම සාර්ථක උෂ්ම අතර හැසිරෙන්නකට ගිය ගමන් ගන්න උෂ්ම ඒ අපරාධයක් නෙවෙයි. දන්නවනම් එතන අතරේ. මෙන්න මේ විදිහට හුස්ම කී කරුණාට පස්සේ මේ චලනාට පස්සේ ආම්බා වුණාට පස්සේ අපිට කරන එකනට සාහිතියක් හම්බ වෙනවා විශ්වාසයක් හම්බ වෙනවා ආ දැන් නම් මට හුස්ම 10ක් 15ක් එක දිගට බලන්න පුළුවන් වෙයි දැන් නම් මට තප්පර 10ක් 15ක් එක දිගටම හුස්ම ඉන්න පුළුවන් වෙයි දැන් නම් මට විනාඩි 10ක් 15ක් නත් හුස්ම ඉන්න පුළුවන් වෙයි කියලා ඒක භාවනා මතනින් කියනවනම් මොනකට මොන දාලා ඉන්න පුළුවන් වෙනවා මේක දීක කොහොමද කියලා බෙදියා නමුත් ඒ වගේ තමයි යෝගාචර දැනගන්නේ මේක අල්ලලා යනවා කියන අන්න එහෙම හුස්ම ශබ්ද මැද වේදනා මැද හිතවිලිත් මැද වරින් වර ඉවට යන ගමන් දිගට නිකන් කඩේ ඇවිදින මිනිසෙක් වගේ කෝච්චියේ පිහිල්ලේ තනි පිහිල්ලේ ඇවිදින කෙනෙක් වගේ වරින් වර වැටි වැටි තනි පිහිල්ලේ යන්න පුරුදු වුණාට පස්සේ යාට විශ්වාසයක් ඇති කරන්න පුළුවන් මට ඊගාවට එන ආශ්වාසය එන්නත් ඉස්සරලා ඉඳලා බලන්න පුළුවන් කියලා. ඒක ටිකක් කෘතිමයි කියනකොට නමුත් වෙන කියන්න කමක් නැහැ. අපි උදාහරණයක් වශයෙන් කියනවා මේ පන්සලට මේ පළාතේ ඉන්න නගරාධිපතියෙක්. ඉතින් කාටද යාව එන හැටි වීඩියෝ ගත කරන්න ඕන වීඩියෝ කර කලින් ඉන්න ඉන්න බෑ. එන්නත් ඉස්සලා අටවගෙන ට්‍රයිපෝඩ් දාගෙන ඉන්න බෑ. හිටියොත් විතරක් පුළුවන් යාට මුලමඳ අග දකින්න. ඒ වගේ ආසස් ප්‍රසවාසයේ ආද වුණාට පස්සේ යාළු වුණාට පස්සේ නිතිව පවතිනකොට යාට එන්නේ ඉස්සරලා ඉඳලා ආනාපාන බලනකොට තේරෙනවා අනේ අපිට මෙතෙක් කල් ආවනේ හොඳටම ගොරෝසු වෙච්ච ආස්වාදේ විතරයි. දැන් මේක ගොරෝසු වේගෙන යන පැත්ත පේනවා. ප්‍රස්වාසී නාස්පුඩු පුරවාගෙන යන වෙලාව හරි විතරයි මුලින් આવුවේ. නමුත් මේ විදිහට මුළු ආස්වාද ප්‍රසහස කයම මුළුල්ලම දක්නාසුලුව ආස්වාද ප්‍රසහසට හිත වෙලාගෙන ඉන්නකොට ඒකට මූණටම දාලා තියෙන මට්ටම කීකරු කරගන්න. ඒකවල පේන්න පටන් ගන්නවා මේ ආස්වාද ප්‍රසආස කියලා පේන්නේ අතුක දාපු අයිස් කෑල්ල වගේ ටිප් එක විතරයි. උඩටම තියෙන කෑල්ල විතරයි. නමුත් අයිස් කීයේ වැඩි හැල්ල තියෙන්නේ වතුරේ. ඒකට ලෑස්තිලා බලන්න. එතකොට පේනවා නොදැනුණාට හුස්ම පටන් ගන්න අපිට දැනෙන්න බොහොම කලින්. නොදැනුණාට හුස්ම නතර වුණා කියලා අපිට දැනෙන්න දුරක් යනකම් ඒ නෝඩේ මොකක්ද හදන්නේ. ඉතින් යම් වෙලාවක යෝගාවචර අන්නේ විදිහට මේ බෙල් ෂේප් තියෙන කර්ව් එකේ දෙපැත්ත තේරෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ සතිය මුදතෝම තාරු වෙනවා. මුදත මුල් බලනවා. සියුම් කොටස් වලට යනවා. ඒතකොට යෝගාවචර දෙයක පටන් ගන්නවා. පෙර දැකපු හරිය ටිකයි. අතිසූක්ෂමතාවය නිසා යට මෙතෙක් නොදැනිච්ච කොටස් යා බලුවට ඒක ගොඩයි. ඒ උනත් සම්පූර්ණ එක බලන්න බෑ. පේන්නේ සම්පූර්ණ කොහොමද කරගන්න බෑ. මෙන්න මේ தත්ත්වේ තේරුම් අරගෙන යෝගාවචරය ප්‍රයත්න කිරීම නැතර කරලා හුස්ම දෙහිම සංසිඳෙන්න ඇරලා ඒකේ මුලමදාග බලනාසුලෝ ගත කරන්න පටන් අරගත්තොත් ඒක හුස්ම තවත් සංසිඳීමට ඒක තවත් සංසිඳීමට අස සතිය තවත් තහවුරු කිරීමට හේතු වෙනවා ඒක ඉතාම සියුම් කලාවක්. එහෙම දැන්පත්. එතකොට තීරණ පටන් ගන්නවා මේ හුස්ම කොච්චර සියුම් වෙනවද කියනවා නම් හුස්ම නැකේ මන්ට මේ දක්ෂයාට තේරෙනවා සුතමේ ඥාන තියෙන කෙනාට තේරෙනවා බහුසුත් භාවයේ තියෙන කෙනාට තේරෙනවා නොදැනුණාට කුලංගන වෙනවත් තියෙනවා දැන් සංඥාවට ඇවිල්ලා නැහැ දැනෙන මට්ටමේ නෑ හීන නූලේ හුරා උස්ම යනවා නම් කොච්චර උත්සාහ කරත් අහුවෙන්නේ නෑ මේ තෙක්න සුවිශේෂී ලක්ෂණයක් සිද්ධ වෙනවා මොකද්ද ආස්වාසිය සහ ප්‍රස්වාසිය කියලා දෙකට වෙන් කරගන්න බැරුව යනවා ඒ නිසා සමහර අය කායට ආස වැඩි එක්කනවා ජීවිතයට ආස වැඩි එක්කනවා බය වෙනවා දැන් උස්ම හිටියා මැරෙයි දන්නේ අන්ත භාගයේ දන්නේ පොර වේ දන්නේ කියලා සමහර බය සාධාරණයි නමුත් ඉන්න ඉන්න තේරෙනවා මේ අපි අපිට තේරෙන හුස්ම නැති වුණාට මේ කයේ තියෙන වෙනම ක්‍රියාවලියක් ඒ අවශ්‍ය හුස්ම ගන්න දිනු කරනවා. අන්නේ ඒතියෙද්දි හුස්ම ආයාස කරන්නේ නැතුව නැති වුණා කියලා කනගාටු වෙන්නේ නැතුව හොඳටම තැම්පත් වෙනකොට මේ යෝගාවචරයට මේ කාය පස්සම්බනේ නැත්තම් පස්සම්බයන් කාය සංකාරයන් කියන ආශ්‍රද ප්‍රසවාස කදාකත් නැති විදිහ නිකන් ගැඹුරු නිින්දකදී වගේ තාම සියුම් තත්යකටපත් වෙලා බය වෙන්නේ නැතුව කුලප්පු වෙන්නේ නැතුව ඊගාට මොකද කරන්නේ කියලා කලබල කරන්නේ නැතුව සතුටු කරන්නේ නැතුව නිින්දට වැටෙන්නේ නැතුව හයියෙන් හුස්ම ගන්න නැතුව මේක ආරක්ෂා කිරීමේ කලාව දිනු කරතයි. කිටියෙන් කියනවා මුත්‍රායි කායන පසනාව කියලා කියන්නේ. තවත් කිටියෙන් කියනවා මුත්‍රෙන් යහට තමයි භාවනාව කියන්නේ. ඔතෙන් යනකම් පිටිය සකස් කරන එක තමයි කරන්නේ. අපි එකකම කය අරමුණු කරගෙන කය පැවැත්වීමට අවශ්‍ය කරන අන්තිම අඩුම ලංශ වෙන හුස්ම අරමුණු කරලා හුස්ම දන්නා තැන සිට නොදන්නා දක්වා තැන දක්වා ගෙනියන. ගුරුතුමෝ තැනලා ජීවන් තැන දක්වා ගෙනියන. ඒ සියුම් තැනට ගියාට පස්සේ මොනම කාලකින්වත් මේ අත්දැකීම වචනෙට දාන්න බෑ. ඒ නිසා කියන්න පුළුවන් තරම් කියන දැනට යනවා ඉබේ. මම යගේ ඉඳලා මම නැති තැනට යනවා. අරමුණේ ඉඳලා අරමුණ නැත්තන් යනවා. සංඥා කරන්න පුළුවන් තැන ඉඳලා සංඥා කරන්න බැරි තැනට යනවා. මේ කියන්නේ උඩුවිතේ ඉඳලා හිත අවධානය අතීතයට යනවා. ඊට පස්සේ තමයි ලම්බේතොවිලි පටන් ගන්න. ඊට පස්සේ තමයි දෙන්න දෙනෝ දෙන්න දෙන්න දෙන්න දෙනෝ කියන ඔන්න තොවිලේ එළියට එන්න පටන් ගන්නවා. බොක්කේ දින සීරම සංඝාරගෙන ආපු වගේම ඊට පස්සේ එන්න පටන් අර ගන්නවා. මේ යෝගාවචරය දිගට මේ සිද්ධියට බාධා නොකර ඉන්න නම් මොනම දෙයක්වත් සංස්කාර කරන්නේ නැතුව, චේතනා කරන්නේ නැතුව, අදිස්ථාන කරන්නේ නැතුව, උපේ කරන්නේ නැතුව, උපාදාන කරන්නේ නැතුව ඒ තොල්ලෙට යන්න දෙන්න පුළුවන් නම් දවස් 7යි භාවනාව. සතිවට්ටාන සුත්ති බුදුහාමුදුරුවෝ කියන දවස් 7යි. වැඩිම අවුරුදු 7යි. නමුත් අපි කවදාකවත් ඒ තරමට ජීුම් කරගත්තට පස්සේ කොට යන්න බැහැ නිකන් හිටලා. ඇයි එහෙම වුනේ? ඇයි මෙහෙම වුනේ? ඇයි එහෙම කරන්නේ නැත්තේ? මෙහෙම අර හැම එකම ඒවට උසාවි යනවා, පෙත්තම් ගන්නවා, නඩු දානවා, අයිතිවාසිකම් ඉල්ලනවා හැමදම නඩු. ඒක පිස්සුදෙන්න බෑ. මොකද අපි අධ්‍යාපන ක්‍රමයේ අපි හැදිච්ච සංස්කෘතිය ඕක තමයි. ඒක නිසා කාය ජීවිත නිර්පේක්ෂව යන තැනදී අනකොට එයා දන්නවා දැන් තොවිලේ පටන් ගත්තා. ඒ පොයින්ට් දෙකේ මේ අඬ දීලා අනුමුගේ දෙයක් වගේ බලාන හිටියොත් පීති පරිසංවේදී සුඛ පරිසංවේදී ඉතින් ඒ විවේකයේ බලාසිතිය වලින් තෑග්ග තමයි ප්‍රීතිය. ඉතින් ඇත්තටම තදබල ප්‍රීතිය නොදැනෙන්න පුළුවන් නමුත් තමයි මොකක්ක කරන්නේ කියන එක. තම කිසිම ඇඟිලි ගහීමක් කරන්නේ නැහැ කියන එකම ප්‍රීතිය. ඒකට සුවසේ හාන්දුකට වාඩි වෙලා හොඳට නාටකයක් දිහා බලනවා වගේ සුවසේ බලන්න ඕනේ නාටකම ශෝකාන්තයක් වෙන්න පුළුවන් සුඛාන්තයක් වෙන්න පුළුවන්. උගක් වෙලාවට සුඛාන්තයි. මොකද මේක ගැප් වෙලා නැහැ රත්තරන්ක් ඔටෝමැටික්ක් රැකෙනවා. තියෙන්නෙම කෙලස්. කොහෙද ලංකවටලා. එයි එයි ආකලයක් ඇහිලා ඉන්නවා වගේ අසුචි කාලයක් ඇහිලා ඉන්නවා ගොජ දාන පටන් ගන්නවා. ඉන්නේ විදිහට ඉද්දි මේක මම නෙවෙයි මේක හේතුඵල ධර්මයක් අනුව යන දෙයක්. දැන් මම මගේම බොක්ක බලලා මම බලනවා වගේ. මගේම හිතේ ඇති හිත මම බලනවා වගේ මේක බලාගෙන හිටියොත් චිත්ත සංස්කාර කියන එක තේරෙනවා මම හිතලා යමක් නොකරට හුස්ම නොගත්තට චේතනා පහළ නොකරට අසංස්කාරිකව අසම්පජානව අවිඥානිකව ගෙන යන වැඩ පිළිවෙලක් තියෙනවා. ඇත්තට මේ අවිඥානික වැඩ පිළිවිලේ 16ක් විතරයි මම. එයා තමයි න්‍යායපත්‍ය හදන්නේ. හැදුවට පස්සේ මම ගිහිල්ලා කොට අසංකල්පයි කරන්නේ. දැන් කරන්නේ න්‍යායපත්‍යයේ ස්පේන් දැරලා කිසි දෙයකට වගකීම ගන්න නැතුව චිත්ත සංස්කාරයන් දිහා බලන එතකොට ලෝකේ නැති ಜಾති වේදනා මතුවලා ඉන්න පටන් ගන්නවා. ලෝකේ කවදාක සම්බන්ධ නැති සංඥා මතුවලා ඉන්න පටන් ගන්නවා. සමහරෙකුට මේ වේදනාවල තියෙන පහසුකම නිසා අහලේ පාවෙන්න වගේ බලාකුලක් වගේ එනනම් පොළවේ ගිලෙන්න වගේ බරක් වගේ විවිධාකාර වේදන මේ හැම එකක්ම නොදන්න යෝගාවතට අල්ලන සංඥා ඉන්න පටන් අර ගන්නවා අතීත ජීවිත පේන්න පටන් ගන්න ඉඳ තියෙනවා අනාගතේ වෙන්න තියෙනවා ඉස්සරහින් බලකවි හිත පේන්න ඉඳ තියෙනවා ඉස්සරහට වෙන්න තියෙන දේවල් පේන්න ඉඳ තියෙනවා මේ හැම එකක්ම යෝගාවචරය උපේටි උපාදීයති අතිත්ථාපි චේතේති කියන මොනම කරාද මේ විදිහට බාධා ඒක නිසා එන සංඥා එන වේදනා අර්ගන චිත්ත සංස්කාර කියලා දිහා බලාගෙන හිටියොත් බටේ රෙක්ටනේ කියලා කියන්නේ උඹට තියෙන්නේ කලින් හදපු DVD එක බලන එක විතරයි උඹට ඔබ එඩිට් කරන්න බෑ උඹට තියෙන්නේ නිරීක්ෂක මට්ටම විතරයි නැත්නම් ඔබ අවුල් කරන එකයි කරන්නේ ඒ නිසා මේ තොවිල යන්න ඇරලා DVD එක යන්න ඇරලා බලා ඉන්නවා කියන එක හිතප්පුවක් කියන දේකට කරන්න බෑ. නමුත් සර්වඥාදී අපින් අපේක්ෂා කරනවා. හිතප්පුවක් නැති කෙනෙක් වාගේ චිත්ත සංස්කාර දිහා බලාගෙන ප්‍රතික්‍රියා නොකර ඒක මම කියන්නේ නැතුව ඒ ගොඩේට යන්න වෙනවා. ඉතින් මේක තමයි කවුන්සලින් කරනකොට ෆ්‍රී ඇසෝෂියේෂන් කරනකොට හීලින් කියලා කරන්නේ. ඔය බොක්කේ තියෙන ඔක්කොම එළියට ඇදලා දානවා හිතේ තියෙන දේවල් මරර මතක සංඥා සහ වේදනා මාර්ගයෙන් එන්න පටන් ගන්නවා හැබැයි ඒ වගේ ගොඩක් වෙලාවට සංවේදනීයයි එහෙම නැත්නම් නිකන් මටම කියන වගේ තමයි තේරෙන්නේ මේ තද අදාළ භාවයක් තේරෙනවා ඒ නිසා ඒකට පුහුණු කරන්න නැත්නම් ඒකට සූර වෙන්න ඒක වශී කරගන්න සෑහෙන වැරදි කරලා තමයි තේරුම් ගන්න. ඒ වැරදි කරාට හානියක් වෙන්න කාලේ නාස්ති වීමක් වෙනවා. ඒ නිසා සංඥා වේදනා කොජදාන පටන් ගන්නකොට ඒකට අර හුස්ම තල්පත් වෙනකොට හයියෙන් හුස්ම ගන්න නැතුව නැතර කරනවා වගේ මේ ගොජේදී ආ බලනකොට ඒක පිට වුණාට පස්සේ සංහිඳීමක් එනවා. ගොජේකට ගියාට පස්සේ යන්නම දෙන්න ඕනේ. මේ හරියට කුරුලාවක් ඇවිල්ලා ඒකේ පුරුව ගැලවිලා ගියොත් ඉන්නසි තුවාල හැරෙයි. ගෙඩියක් ගඩයක් තුවාලයක් සරවලියක් ආව අපි ඒක ප්ලාස්ටර් දාලා ඔක වහලා තිබ්බොත් පුපුරනවා. ගැලවිලා පරු පුරු යන්නේ සල්ලි. මුච අපි කරන්නේ කුරුලාවක් ආවම ප්ලාස්ටර් කරලා ගන්න. කැකයි. ඒක නිකන් කියන්නේ අපිට බඩේ ලියන්න හදනකොට පස්සේ වැතර මොකක්ද ගන්න. හරියන්නේ නැහැ. ඒව හරියට අපස්මාර හැදෙනවා. උටි යන්න දෙන්නේ ඒක කරන්නේ. බබණියක් කෙනෙකුට කටවහන දෙන්න පුළුවන්. අන්න බෑ. මේ ඉන්නේ යන්නයි. මේ ඇතුළත සුද්ධ වීම නිසා යන්නයි. මේ එළියට එන දේ ලස්සන දේවල් නෙවෙයි සැර එළියට එන්නේ. අසුචි එළියට එන්නේ. මූත්‍රා එළියට එන්නේ. මේ එන දේ යන්න යන්න ඇතුළේ සුද්ධියක් වෙනවා. ඒක හිතක් අපුවක් තියෙනවට කරන්න බැරි තරම්. බුදුමාකාර ගොඩියක්. ඒ විතරක් නෙවෙයි. මුදෙනෙක් ඒක වාසියට හරව ගන්න අවස්ථාවේ වාසිය ගන්නද කටයුතු කරන්න ගිහිල්ලා හරි අමාරු වැඩේ. ඉතින් යම් කිසි කෙනෙකුට පුළුවන් වුණොත් චිත්ත සංස්කාරය මේ අචේතනිකව මම දන්නේ නැති උනාට යට තියෙන බොක්කේ දිනේවා පහව පහව පහව පහව එනවා. මෙතෙක් කල අපි වද බලන්න වෙලාවක් නැහැ දැන් මේ එළියට වෙන්නේ කොහොමද පිට දාන්නේ කොහොමද කියන්නේ කැටැසිස් කියලා. පිට දාන්නේ මේ පිට දාන දින බලන්නේ කියලා අමාරු වෙනවා. නැවතත් කියනවා මාමි බලනින්ද. ඔය බලනින්න පුළුවන් නම් ඒකට අපි විදර්ශනයක් අතරින් අපේ කුෂිකර්මය අපිට උගන්වනවා. ඉස්සර හරප්පටිය කම් වෙනකොට අස්විප්පට ගන්නකොට ගුවිය ළඟ ඉන්නවා. ඉන්න ඉන්න පුළුවන් කරනවා. ඊපස්සේ ගාන ලොකු වෙන ලොකු වෙන්න පටව ගාන ගාන වැඩි වෙන්න වැඩි වෙන්න මේක කරගන්න බැරිලා දැන් කරන්නේ පටව ගාන වෙනම කූඩුවක තියලා මොනිටරයක් තියාගන්නවා. Taman ඉන්න ඔපීතිකේ පිටේ හම්බෙන්නේ නැති බලන්නේ. අත ගන්න යන්නේ. වැසි කරගන්න වැඩේ තමයි හොඳම දේ. ඉන්න ගුවම හොඳයි. මිද්වයි ෆෝනේ නැහැ. ওই දිග කතාවක් තියෙනවා. ඔය ඉස්සර ජෝර්ජ් අජිරෝ ඉන්න කම ගෑනු තමන්ගේ ඉන්න පුළුවන් කරගත්තා. ඒ ඉන්න පුළුවන් කරන මිනිසුන්ට මායාකාරියෝ කියලා. ඇති කරපු වැරදි තීන්දුවක් නිසා ඒක ඈනුන්ගේ ගාව තිබුණ මේ වින්නකෝ කතාව දැන් ගයිනකොලොජිස්ලා කියලා පිරිමි නතර ගත්තා. දැන් ඒ වැඩේ කරන්න පිළිවි. මේක ගෑන් දන්නේ නැහැ. මේක මේ ආගම් වාදීන් විශ්ින් කරන ලද තාමත්ම කැට භීෂණ වැඩක්. ලංකාව වෙන්න අය රසල දෙකක් කියලා නාඩගම. ඒ දෙක කියන අධිපාදතුමාට වඩා රජු වන්නේ කියලා මේ ගෑනුගේ අතර ගත්තේ. දැන් ඉංග්‍රීසි කරන පිළිවිලක් කිය. ගෑනුවෙත් නෑ පිළිමියෙත් නෑ ඔක ස්වභාවික ක්‍රියාවලියක්. මම දැකලා තියෙනවා ගැහැක්ක. කැලේ උඩ ඉඳගෙන රිලවියෝ අදන හැටි. කවුරුත් නෑ. බේසන් නෑ, සබන් නෑ, පුළුන් නෑ. අnder බබාට රෝස පාට නිල් පාට රෙදි නෑ. ඔව් ගහකොඩ ඉඳගෙන බදාගෙන ඉන්නේ. මම බලහිනවල මට බැන්නයි රිලවියෝ බ ක්ලැච් කරනද බලයි. මම ඉතින් බලන්නේ මගේ කෙනෙක් එනිසා ස්වභාව සිද්ධි කිසි දෙයකට දෙවන්නේක් ඕනේ නැහැ. අපි හිතන්නේ වෙන වෙන ස්පෙෂලිස්ට් කෙනෙක් ඕඩර් කරන්න ඕනේ, කල්ලාතු හඳක් බුක් කරන්න ඕනේ, දැනගන්න ඕනේ මේ කොල්ලෙක්ද දෙල්ලෙක්ද කියලා වල කොළ පාරේ මේ පාර රහ පාරේ කියලා හොයන්න ඕනේ. මේ විකාර වැඩ තියෙනවා. ඒ හිතේ සංස්කාර ගොජ දාන වෙලාවේදී බින්නකම් ඕනේ නැහැ. ඒක විහිං එළියට බලන්න හිතියොත් චිත්ත සංස්කාර පටින නිපස්සම් බයං චිත්ත සංකා ඊට පස්සේ ඒ සංස්කාරම කොද්දලෙන් අතර වෙන පටන් ගන්නවා. ඒක වේදනාව පසනාට අවුල්. ඊට පස්සේ චිත්ත පරිසංවේදී අසසී සාමිති සික්ක දිහාට බේනවා දැන් හිස්සෙලා තන්නේ හිස්සකාසි. නිකන් පේන්නේ නිකන් රූප නැති නාම ධර්ම තමයි. ඒක වෙන්න බෑ. නමුත් පේන දෙක අහකට. නිමිති ගන්න. අරමුණක් කරන්න නමක් දෙන්න මට දන් දෙන්නේ මොකක්වත් නැහැ. අනේ චිත්ත සංවේදී චිත්ත බල සංවේදී ඉන්න වෙලාවට තමයි යෝගාවචරය මේකට අවුල් කරන්නේ නැතුව හිටියෝ. මේකට අතිපණ්ඩිතකම් කරන්න දෙවියොත් අභිප්‍රමෝදයන් චිත්තං කියලා අතිප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. දැන් භාවනාව සම්පූර්ණ භාවනාවෙන් කෙරෙනවා. මම මොනවා කරත් ඇහැට කුණ වැටෙනවා වගේ. මෙතෙක් මෝඩකම නිසා මම අපේ ගෑව දැන් යන්න අදනවා කියලා අභිප්‍රමෝදයන් චිත්තං ගියාට පස්සේ තමයි යෝගාවචරයට ඔය සංඥා වශයෙන් අල්ලගත්ත ටික ඉසල පුරුදු කරපු ටික ඇත්තට සිද්ධ වෙනවා. විමෝචන චිත්තං මේ හිතේ තියෙන කෙලෙස් දැන් හිතින් නෑ මොකද පදනම පිළිසිදුයි. මතුවෙන මතුවෙන කෙලෙස් තල් වෙනවා. ඊට පස්සේ ධම්මේක චිත්තාන් වසන කොටසදී පේනවා. හිත පිරිසුදු වෙන පටන් ගත්තට පස්සේ දෙවැන්නේගේ සාහිත්‍යයක් ඕනේ භාවනාව ඕටපයිලටින් යනවා. සමහරව ඒකට බොහොම ඉක්මනට එනවා. සමහරව ටිකක් කල් යනවා. මේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් එකේ තියෙන වටිනාකම තමයි ඒක වෙනකොට තමන් ඉන්නේ භාවනා කරන කට්ටිය අතර. තමන් ඉන්නේ ඉතරම් බණ ඇහිමි. තමන් ඉන්නේ නිතරම කමඨාන් සුද්ධ වීම නිසා බොහොම ඉක්මනට තේරුම් ගන්නවා මේකේදී අත දාන්න නැතුව, ඇඟිලි ගන්න නැතුව මේකට යන්න දෙන්න ඕනේ. විශ්වාසකුත් ඇති. මොකද තමන් වගේ භාවනා කරන පිරිසක් එක්ක ඉන්නේ. ගෙදරක දොරක කෙටුවා නම් ඔය හැම දෙයකම අනේ මට අපට අනුත කරගන්න විදියක් නැහැ මේකට මොනව කරන්න ඕනේ දැන්නේ මම මේ අපේ දන්නේ නැහැ විපස්සනාව දන්නේ නැහැ ඉතරහට යනවා දන්නේ නැහැ අතට යනවා දන්නේ නැහැ කියන පුදුමාකාර සැකතෝගයක් එන්න බඩ ගන්න. ඒක ඉතිරි උත්තරයක් නෑ. පොඩ කොඩම රෙසිඩෙන්ෂල් ටික කරන්න බෑ. කරන්න පුළුවන් නම් පටන් ගන්න වැඩි එහෙම ඊට පස්සේ යෝගාවචර අනිච්ඡානවාසී අස්සසේ සාමිච්ච සික්කති මේ කෙලස් කියන දේවල් අපි අල්ලගත්තේ නැත්තම් නිත්‍ය නෑ යනවා ඒ බුද්ධම ආසාවක් තියෙනවා කරා තමිනෙන දුක් උපේති උපාදීති අතිත්ථාපි චේතේති කියලා මේ දුක් බදාගෙන මේ මට හරි කරදරයි කියලා කිය කියා ඉන්නේ අල්ලගෙන ඉඳලා වැඩ කම්බියට වරක තියාගෙන අල්ලවගේ දිට කියනවා හරි වැඩ. අල්ලපු දෙයක් නාන මේ යාගොන කොන්ති මම ඔබ කියන දේ අහන්න හැබැයි මම කියන දේ තහන්න ඕනේ. එච්චරයි දුසු. හැන්න වෙනකම් දෙන්න දුසු. කියන එකක් එක එකක් තහන්න. එයාට ඕන ගන්න තව අහන්න කියලා. ඉතින් උන්ති අර ගෙදර මනස ආම්බ කරන යනකොට දැන් කොණ්ඩ පටලවන කල්ද. මේ එකක්ක් කතා කරච්ච දේවල් නෙවෙයි. ඒක දරාගත යුතුයි. ජීවිතේ කිසි ගුණයක් නැහැ. ඒ නිසා මේ අනිත්‍ය වූ මේ කෙලෙස් ඇවිල්ලා යන්න යන කෙලෙස් බෙල්ලෙන් අල්ලලා නතර කිරීම තමයි හීන මාර්ගයේ සිද්ධ වෙන්නේ. කෙලෙස් එන්නේ විනන් නෙළුම් පතර වැඩිච්ච වතුර වගේ. මේක නිසා හොඳට මතක තියාගන්න ඕනේ. කෙලෙස් වලට අපේ අවධානය යොමු ඉන්න බෑ. නමුත් අපේ අවධානයට කෙලෙස් නැතුව ඉන්න පුළුවන්. මේකයි යෝගාවචරය. ඉතින් ඉනිනේ ඔක්කොම දාගෙන ඒවා මැනගෙන කිර කිරා අල්ලගොඩට කිය කියා ඒ වැඩේ කරන්න පටන් අරගත්තොත් කෙලෙස් ගන්නවා මායම ඒ චානරස්සී කියලා කියන්නේ කෙටි මාතෘකාවක් කරගෙන තම පොඩි තීරුවක් කරගෙන මේ එන කෙලෙස් එකක්ක ඉන්න නෙවෙයි එන්නේ ඇති වෙන තා කෙලෙස් නැති වෙන නමුත් අපි කෙලෙස් පුදුම විදියට අල්ල දරාගෙන බදාගෙන අපි කතා කරන්නේ වචන වලින් 95කටත් වැඩි පරාද ගැන කතා කරන්නේ පචවිච්ච වේ කතා කරන්නේ වැරදිච්ච දේවල් කතා කරන්නේ කෙලෙස් නේ කතා කරන්නේ අනුන්ගේ කුණේ කතා කරන නිසා කතා නොකරන තරමට ලාභයි. කරන කතාවක් දුර අහගෙන ඉන්නේ. එහෙම නැත්නම් නැවත සලකා බලන්න. අපිට කවදාකවත් හොඳ පැත්ත, හරි පැත්ත, සුබ පැත්ත කතා කරන්න බෑ. අපි චිත්‍රපටයක් හැදුවොත් ඔබේ ෆයිට් එකක් නැත්නම් අපි බලනවා. මරණයක් නැත්නම් බලනවා. වැඩියෙන්ම ලෝකේ හදලා තියෙන චිත්‍රපට වලින් සියයට වැඩි ගාණ දුක්ඛාන්ත චිත්‍රපට. එම්බල් මිනිස්සු කැමති දුක බලන්න. මම හිතේ කීවෙදි කිව්වා කවුරු හරි මේ දුකාන්තේ පෙන්වනවා කියන්නේ මේ භාවනා කරන කෙනෙක් පැය තුනක් පෙන්වන චිත්‍රපටයකට. කවුරු බලන්නේ? ටෙලිවිෂන් එකට ගල් ගන්නවා. ඕනේ කුණ. ඒක හොඳටම දන්නේ ඇමරිකන් තියෙන චිත්‍රපටි නැත්නම් ඒ channels උදේ ඉඳලා හැන්ද වෙනකම් අපරාධ පෙන්නනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් හොරකම් පෙන්නනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් අර බත උයාගත්තට කන්න බැරි වෙන්නේ. මිනිස්සු දැඩි ආතතියක තියාගෙන ලෝකේ තියෙන කුණු තේරෙම එකතු වෙනවා. ඒක ඒකල අවසන්න පුළුවන් වෙන්නේ පෙන්නලා. කන්තෝරට කියන්නේ බක්කමින් හිටියන් ගුණා වේවා අරකට හිත යන තාලට හදපුවම ඒ යක්ෂයාට ආය වෙන ආණ්ඩුව කාට ගියත් උට ප්‍රශ්නේ නැහැ. මොකද මේ මත් කරගෙන කියන්නේ. ඒ නිසා අල්ලාහ සල්ලාපවල අපේ කතාවල නිරූපණය තමයි ජන්මාන්ති කියන්නේ. ඒක අද මොන විමුක්ති හදනක් අපි කරත් අපි කාටවත් ජනමාධ්‍යෙන් ගැලවිලා යන්න බැරි තරම් බූවල්ලා එලා අල්ලගෙන ඉන්නවා. ඉපදෙන දරුවා උපදිනකොටම ජනවාදයට උපදිනවා. මරණකම්ම යල්ලනවා. තොටිල්ල ඉඳලා මිනි පෙට්ටියට යනවා. සේරම ජනවාදී සැලසුම් කළේ. අපිටත් වෙලා තියෙන එක නැතුව බෑ. ඒකෙම නියෝජනයක් තමයි කියන්නේ කතාවේ. ඒක නිසා යෝගාවචරයට මේ පේන දේවල් දිහා නොදක්කාසේ නෑ වුණාසේ මගේ නෙවෙයි කියලා නැත්තම් ඇත්තක් තියෙන පොට්ටෙක් වාගේ කන් නැතිනොත් බීරෙක් වාගේ බලන් ඉන්න පුළුවන් නම් පංචාන්තසියෙන් කිච්චරම අර සංඥාගත් එක බොහොම ලස්සනට තේරෙනවා විරාගාංග පස්සේ මේ දේවල් අභිරමණය කළොත් තණ්හාව ඇති කළොත් රංජනය කළොත් කෙලෙසක් ඇති වෙනවා විරාගාසෙ ඒවා විරංජනය කරන පැත්තට ඒ වෙන සිද්ධි කටවුල් කර කර කතා කරගෙන වෙනුවට කතා නොකර හැරියොත් ඒක ඇවිල්ලා අපිට වද දෙන ගතිය හිත කරගෙන ගතියක් නැහැ. ඒකට කියන්නේ තෙත පාන් කෑල්ලක් එළිය තිබ්බොත් වාතයේ තියෙන තෙතමනියට විසදීක උදාගෙන කුණු වෙනවා. පාන් කෑල්ල ටෝස් කරන තිබ්බොත් අච්චරික්ම කුණු වෙන්නේ නැහැ. විසදීක නැතිව ගන්නෙ. විසදීක තියෙනවා උපස්තරේ වීදී. නිසා කියන්න විතේ ඉවත් අහන්න දීගුද්දී ගන්නවා. අපිට දෙන්නේ දැන හෝ නොදැන කක්කාවක් තමයි. කෙලෙස්. දෙන්නේ තම අනුකම්පාවක් තමයි. නමුත් යකන්නේ මෙච්චර ලස්සන හදාගත්ත හිත කෙලෙසෙනදී. ඒක නිසා ඒ වචිද්්වාරේ බේරුම තේරුම් ගන්න පුළුවන් වෙච්ච දවසට ඊර්ෂ්‍යා හිතෙනවා ගස් දෙන්නේ. ගස් වල කතා කරන්න බෑ. කිසි ප්‍රශ්නයක් ගස් වලින් කතාවට හානිය සිද්ධ වෙන්නේ නැහැ. ඒ අපි කරන වැඩේ හේරම කරනවා කතා කරන්න බෑ. මනුස්සයන පුළුවන් කතා කරන්න ඒකෙන් විතර කෙලෙක් මොකෙන් නැත්තේ. විරාගාංගය නිරෝධාංගසි එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා ආශාවෙන් බැලුවොත් ඇතුළට එනේම පේන්න පටන් ගන්නවා. නමුත් ඉන්න දේවල් පිළිබඳ විරාගයෙන් බැලුවොත් ඇවිල්ලා යන වඩිහි පේන්න පටන් මෙතන නටාගෙන ඉන්න හැටි නෙමෙයි පේන්නේ. පෙරහැර යන්නට පසුපැත්තේ දෙයක්. ඒක තමයි කියනවා මේවා මෙච්චර කවදාකවත් ඒක දැක්කේ නැහැ. දැක්කත් අවමංගල්‍යයට දැක්කේ. අභාග්‍යයට දැක්කේ. කාලකන්ණිකට දැක්කේ. දැන් පේනවා මේ දුක යන හැටි. එදන ඇවිල්ලා යන හැටි. ප්‍රශ්න ඇවිල්ලා යන හැටි. මුල මැද අග තුනේම ඒක නිකන් නිදර්ශනයකට කියනවා නම් කොස්කපන් දීලා කවුරු හරි අපේ පොල් ටිකක් ගාගෙන කපන්න පටන් ගන්නත් අත්වල කොත් කොල් අයින් කරන්න ලේසි. එමු නැතුව කොත් ලැබුවොත් පස්සේ කොල් දෙක අපෝ යනවා. මම කලින් දාගත්ත තරම් විතරයි. නිසා නිතරම තමන් දැනගන්න ලංකාවේ කියන කවුදෙට ගියේ ග්‍රීස් එක කියලා. හන්දා වෙන ගෑනු බදා ගන්න. ඌ අල්ලන්න ඌ ගඟ පුරාම ග්‍රීස් ගන්නවා. මහා විශාල ව්‍යාපාරයක්. ඒක ඕගොල්ලෝ ග්‍රීස් ටිකක් තියාගන්න. එන දේවල් ඇල්ලෙන්නේ අපේ ඇඟ වියලි ඒ අත ගන්න නැති දුන්නා තමයි. ඉතින් බුදුජානක වෙන මේ විරාගාන වසන අපි තෙන්දි දැක්කේ රබ්බ සංකාරණේ. ඒතං සංකම් ඒතං පරිතං අදීන සංකාර ගමතු. සම්පූපදේ සංකෝ තන්නක්කෝ විරාගෝ නිරෝධ නිබ්බාන. විත පැමිණෙන දේවල් දිහාට බැඳගෙන ආලවට්ටම් කරන වෙනුවට පොත්තේ කොහේ ගියවලන්නේ. ඒව එන්නේ ඒකට. ලස්සන කර්මවතාන සංගීතයෙන් කොට වීරෙක් වගේ අරගෙන ඉන්නේ. මේකෙන් කෙලෙස් නැහැ. හැබැයි ඒකට කියන්නේ රස දන්නේ නැහැ. කැක්කමක් නෑ. సౌందර්යය දන්නේ නැති මොළමක් කරේ කියලා කියනවා. ඉතින් ඕන කෙනෙක් විඳගත්තා. ඒක පස්සේ දැන් නැහැ. Tamanne බේරුම තියෙනවා. නිරෝධාන පස්සේ පරිණසක් ගන්න පස්සේ ඒකවල තමයි තේරෙනවා මෙන්න මේ ක්‍රමයට ගියොත් ගැලවෙම තියෙනවා මේ ක්‍රමයට ගියොත් ඇල්ලුම තියෙනවා මෙතන දැනෙන කෙලෙස් වල කිසි වෙනසක් වෙන්නේ සර්වඥන්සේ සඳහන් කරලා තියෙනවා මම කොච්චර මේ ලෝකෙත් එක නැගටි ඉන්න ගියත් ලෝකෙ මගෙත් එක ගැටෙන ගැටි කවදාක කියලා වෙන්නේ. සර්වඥන්සේ මේ කියන්නේ. මම මෙච්චර ආභජතාඥානයක් ලබාගෙන අරණ්‍ය ගතව පැත්තකටලා හිටියා. මා කරා එන දුක් වල වෙනසක් වෙන්නේ. ඉතින් යෝගාවතරේකට අපිට එච්චර දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් එන දේවල් හරියට හසුරුවා ගන්න දන්නවනේ පොකුරු වැසට එළියට ගහ පනසගම අදිෂ්ඨාන කෙරුවොත් දෙමෙනවා අදිෂ්ඨාන කෙරුවේ නැත්නම් දෙමෙන්නේ නැහැ අනිකුලේ ඉන්නේ අත්ොත් දෙමෙන්නේ පොකුරු වැස කියලා විශේෂ අදිෂ්ඨාන කරලා වචනසුවේ බුල්ලතුරු ගියාට පස්සේ වස්ස ලැබෙනවා කැමති නම් දෙන්න පුළුවන් කැමති නම් මේක එකම වැස්සට ගිහිල්ලා කෙනෙක් නොතිබී ඉන්න වෙනෙත් දෙන්නේ ඒ මොකක් කරන්නේ නැහැ මේ දසසඤ්ඤා බොරු කරලා මේ 16 ආකාරයට ආනාපාන කිරුවන පස්සේ එයා කොයි තරම් කෙලස් තියෙන තරමට ගියත් මේ කෙලස් ආසාද වෙන්නේ. ඒ කාර්යයට ලෙඩ රෝග තියෙන තැනකට එන්න තක්කරන් ගියා. එන්න තක්කවිලා ඇතුලේ ප්‍රතිදේහ තියෙන කෙනාට විසිරීගේ වදින්නේ. ඉතින් ප්‍රතිදේහ ගන්න යම් ඉස්සලා කරන්න. එතන පොදු කළ කියන්නේ හිටියොත් තමන්න යන්න ඉස්සලම සැකයක් නැහැ. මම මෙතන ගියාට මගේ ප්‍රතිදේහ තියෙනවා වෙන අරසාවක් මට නෑ. ඉතින් ගියාට පස්සේ කරන්න තියෙන කාරණා සන්තෝෂයෙන් කරලා එන්න පුළුවන්. ඒ වගේ බුදු ජානක අපිට දෙන්නේ තියෙන්නේ පුදුමාකාර අවශ්‍යක යාන්ත්‍රය ප්‍රතිශක්තිය ප්‍රතිදේහය. ඉතින් ඒ ප්‍රතිදේහය තනවලා ගන්න පමණ වෙන්න බැන්න නැත්නම් ඒකට වෙලා ගන්න බැන්න ඒක වගේ කරන්න බැහැ. ඒ ප්‍රතිදී නැතු විවෘත වෙන හැම චිත්තකෙන පාසම ඒ කෙලස් තිතමනේට ඒක අපිට මොනවද මොනව හදන්නට ඇත්තාලා මේක ගැලුණා කියලා. ගැලුණාට පස්සේ උනත් මේ කෙලස් තිතමනට දෙවෙන කෙනෙක් දිහා බලලා අවතක්සේරු කරන්න එපා. අයිතියක් නෑ අපට. ඒ මොකද වැඩි හරියක් ඉන්නේ එතන තමයි. ගොඩ වෙච්ච එකනම් ගොඩ උනේ ඔතන කියලා තමයි ඒ නිසා මේ උන්ට සීලයක් නැහැ නැසල චාරයක් නැහැ නැසල භාවනා කරන්න කියලා පහත් කළොත් ඒකම තමයි කෙලෙනවා ඒක තමයි කරන්නේ මේ බුදුහාමරගේ ගුණේ නිසා ධර්මයේ ගුණේ නිසා සංඝයාගේ ගුණේ නිසා මගේ ජීවිතේ තමයි යන්දම් බේරුණා ඒක උනට මට කිසිම අයිතියක් නෑ අරයට වැඩි මම උසස් කියලා හිතන්නේ පුළුවන් තරම් නියතමානී පුළුවන් තරම් බුදු ධර්ම සංග කියන ත්‍රිවිධ රත්නයේ ගුණ සීපත් කරලා මම මේ ගත්ත දේ කණේ ඇවිදින වගේ බිම දාන්න තු දිනින එකයි මට කරන්න තියෙන්නේ. එතකොට මේ ජීවිතේ කරන්නේ මචං මැරිලා ගියාට කවුරුද කියන්නේ ඒ ඉන්නකම් මේ මනසෙන් එහෙම කරපු කෙනෙක් කියන්නේ ගන්නවට පස්සේ ಗುಣ කතා කරනවා කොච්චර ಗುಣ තිබ්බත් කොච්චර හැකියාව තිබ්බත් කවදා කියා පාන්නේ නැහැ. ಗುಣ නැති හැකියාව නැති මිනිස්සු පහත් කළා කතා කරන්නේ නැහැ. එන්න මේ කියවිච්ච ශිල්ප ටික දකිනවා නම් නිහි ලෝකෙ ඉඳගෙන හොඳ භාවනා කරන ගමන් කිසිසේත්ම ගැටමක් නැතුව ඉන්නවා. සංඝවරු අටක් ඉඳලා. අවුරුදු හතරක් විතර වගේ ඒ සතිය කියන එක වැහෙන් දුරට දුරු කරනවා. මුල් කියන්නේ සතිය කියන්නේ මොකක්ද කියලා අඳුර ගන්න කාලේ මට කියලා දෙන එක නම් කිව්ව කවදාකවත් කියන්න බෑ භාවනා කරනවා කියලා. වසාගෙන ජීවත් වෙනවා. ලොකු සාමණේර කියන්නේ පුළුවන් තරම් ගුණ වවක ගුණ වඩපන් අංකලෙන් ජීවත් ගුණ වසාගෙන ජීවත් වෙන්නේ. ඒක අද ලෝකේ කියන්නේ නෝන් දරනවා. අද තියෙන ඉන්ට ඉස්සර පැනලා ගහන්න දෙන්නේ. පුරු වෙනදලා ගහපන්, උඩ පැනලා ගහපන්, කරාටි ගහපන් අනම්මනම් කියනවා. පොම්බෙන් යනවා දෙන්නේ. මම විසගෝර ධර්ම කවදාකවත් පණින්නේ නැහැ නෝ කියලා. ජීවන කුලවල පිළිඳ දඟලන්නේ වේදනේ එකතු වෙනවා. ඌ දන්නා මගේ ශේෂ්ත්‍රයට වරෙන් ආවොත් පිළිඳ හැදෙනවා. නිකම් මඟුල් වලට බින්ද ගමන් දුවනවා. ගැරන්ටියට ගලක් අහපු ගමන් දුවනවා. විශේෂත්වයගෙන. ඒක තමයි භාවනා කරන්නේ කරන්නේ. මොනම ලෝකේ කලඹුණා. එයා කලඹ ගමන් යා දන්නවා. ලෝකේ කලඹුණේ කියලා මම කලඹුණොත් මම පරාදයි. මට කරන්න දෙන්නේ නොදක්කා වගේ නෑ නා වගේ කටයුතු කරමින් ඉඳ ගියාම ඒ ඇති වෙන ඒ ශක්තිය යාට ඉන්න තියෙන කරදර වලට ප්‍රතිශක්ති දෙනවා. ප්‍රතිදේය මේ වඩනවා. ඒක කොච්චරද කියනවා ඒක බෝවෙන දෙයක් වටපත්. එක කල්යාණ මිත්‍රෙක් ඉන්නවා නම් ඒක සමිතියක. ඒ මනුස්සයාගේ මේ නොසලින ගතිය හැදෙන විශාල පිළිසකට පූර්වාදර්ශනයක්. ඒ කල්යාණ මිත්‍යා දන්න. එනිසා යා බණ කියලා නෙවෙයි මිනිස්සු හදන්නේ නිහඬ වෙන්න. ඒවට කියනවා නිහඬ බණ කියලා ක්‍රියාවෙන් තමයි පෙන්නන්නේ. ඒ නිසා අපිට විශාල ආධාරයක් තියෙනවා. එකක් තමයි අපි කියන්නේ මේකට බාධා ගන්න. ඊළඟට ඊගාටන પરම්පරාවට අපි මේක කොහොම මේ අපේ પરම්පරාවෙන් නැතිනාස් කියන දෙන්නේ නැතුව ගන්න අකමැති වුණත් නියත බණ කරා ක්‍රියාකාරකම් කරා ඒගොල්ලන් පෙන්නන ඕනේ සැලෙන ජීවිතයකට අපේක්ෂව නොසැලෙන තලතුණ ජීවිතයක් තියෙනවා. ඒ සබලාපෘතුසුන් කර ගන්න එපා, සීදීන සා ගන්න එපා, තමන්න දෙත්ටි ගන්න එපා. ඒක මතාවට ඉන්නේ අමාරුයි. ආවට පස්සේ තමන්න මේ වගේ ඉස්සරහට තියෙනවා මේ ගුණේ ධර්මයේ තියෙන මේ සජීවි නෛර්යානික ගුණය අවුරුදු 2600ක් ගියයි කියලා පිළිම වෙලා නැහැ. හැමදාම කාටයිල දෙකට කැඩුවා වගේ පන්තියක්. ඒකයි අපිට මේ ලෝකේ තාම කුණක දින රටකට ඇවිල්ලා මේ වගේ භාවනාවක් කරලා අපිට අතප්පයක් කඩාගෙන නැතුව බේරලා ඉන්න පුළුවන්ලා තියෙන මේ ධර්ම ශක්තිය නිසා. නමුත් ඒක නිකන් හම්බුණා. අහම්බෙන් හම්බුණා කියලා හිතන්න නරකයි. තමයි කප කරොත් මම තරම් දන්නවා. ඒ වගේ මේ කන්න කප් නොකරපු විසකල පිටක්. මේ පිටට මේක මේ බෝවෙන් දෙයක් මාර්ගය වගේ ගමන් කරන තියෙන නොසලෙන ගතිය. අදිෂ්ඨාන ශාමේ ප්‍රතිශක්තිය ප්‍රතිදේහ බෝවෙන මට්ටමට යන තමයි බුදුහාමුදුරෝ ඔච්චර කාලයක් පාරමිතා පුරලා කිව්ව දෙයක් සැක නොකරන විශ්වාසයක් ඇති කරන තමයි කියන්නේ. ඒ නිසා එක්කෙනෙක් කෙනෙක් වශයෙන් කපට ප්‍රදේශ පුංචි කියලා මම කියන්නේ අලුචාල කපකිරීම කරා. ඒ කපකිරීම කරපු එක තමන්ට අම්බෙච්ච බුදලයක් නෙමෙයි මානවයා වෙනුවෙන් කරපු ක්‍රියාවක්. මේ පරිශීලනය කළා. මේ දැනුම 100 100ක්ම මානවයාට පොදුයි. සියලු මානවයා අපි කියන එක වඩාගෙන සියලු දෙනාට ලැබෙන ආකාරය. කියන පැමිණෙන දුක්, සියලු පැමිණෙන පරාග, හිත තුල දරාගෙන වචනයකට නගන්නේ නැතුව, නඩු වලට යන්නේ නැතුව, චෝදනාවට යන්නේ නැතුව, කිසිම අයිතිවාසිකමක් ඉල්ලන්නේ නැතුව, කවුරුමද මොන වදයක් දුන්නා, කවදාකවත් දුක් දකින්නේ නැතුව, ගත කරන ජීවිතය ගත කළොත් මම හිතන එක තමයි අපිට පරිණාමයක් නම් මෙහෙම කියලා. ඉතින් ඒ සඳහා මේ ධර්ම දේශනාවත් දේශනා මාලාවත් කෙසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන කරනවා සියලු දිනාට සනසිමු දා වේවා කියලා.